හොඳයි අපේ අද තවත් සෙනසුරාදා දවසක් අපි ඊ ඇත්තටම අද පොයේ දවස ලංකාවේ ඒ වුණාට මේ සංඝයා වහන්සේලා වශයෙන් අපි ඊයේ පොය කරපු නිසා අද සාමාන්‍ය දිනයක් වෙනවා එහෙම නැත්නම් ඉතින් අර පොයට ආපු සිල්ලත්වත් කින් නිසා කේමනමුත් කාලසටහන හැටියට දිනට මේ ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කරන්නට අපි තීතු කරගෙන තියෙන්නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාගේම භික්ෂුන් වහන්සේලාගේ වගේම නේවාසික උපාසක මහතුරුන්ගේම දැන ගැනීම පිණිස අපි පළවෙනි අංකයේ වශයෙන් අදට ඉදිලා තියෙන දිනචරියාව කියවලා ඊගාවට අපි ගිය පාර මතු කරගත්ත ඒ උදානපාලියේ බාහ්‍ය ධාර්චුරිය සිද්ධිය තමයි අදත් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරු කිර සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් නියදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිනම් හීල් දංකි සඳහා බුදුන් හරට ගොස් නොපමාව එහිපත් එහි වත් සපයා සිය කුටියට ආ යුතුය. මනදාම් පූර්ණව සිරු පිළිදැඟුම් බවුන් නැ නියත කිසෙයදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේලා තැම්පත් කොට තැබිය යුතුය. පින්ඳ පාතේ සඳහා gediya හඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ. අනෙත් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසරදී මෙත් කමඨහනින් යුතුව පිටුපිනිස හැසිරේ. පිටුපිලිගෙන පෙරලා එන කලදකමට අහන්වරා යුතුය. බොදුන් නලවත් අපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී පිරිවැහුම් පිටිවැස්සුම් නැතහොත් ඊතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් වාදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් කිලම්පසකේස සාදා පිළිසෙ සිදින් තමන් නතන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවාහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලියොමට පෙර අවදිව මේ සම්නිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ සියලු දිනපතා වැඩ සම්නිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහියේ තබාගෙනම ඒ කාලය සීනුවණින් යෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිට දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් හේයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතරගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම සමනාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීල වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය සමනාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදියුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීම තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍ය කිසක් නැතොත් අනුනසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන්හිදීද ගමනාගමන සූද්ධිය නිතර පැතිය යුතුය. අනිකුට හිරි අරවනසේ භාවනාවක් පව නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද ගුණවත්කම් හපංකම් හුවා දක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියම තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට එය නුවණින් සලකා තමාගේ යෝගාචරකම ඉස්මතු කොට සිහියට නඟා එබඳු උවදුරු මැදලීමේ සමතික විය යුතුය. බහැර පේශිතුවක් ගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසකට කීප විට සලකමින් ඇතුළත පිරිසුදු කමද දිවිලෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය සංඝයාගේ කුදු මහත්තර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වමන සාරවත් ධර්මානුශාසනා කිරීමට පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වර්ධක්වීම ඔබ ගුණ දියුණු උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නා ගැටීම ගුණ පරිහරණයට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටට අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාතේ සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිලිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි යුගෙන එහිදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකා වත්ත සම්පන්න කිරීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණ ඉක්ම කරන ලෙවුම් ගන්න දෙනවද යෝගාවචර தත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහල්ු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධික කොට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ කතිකාවතර හා මෙමේ ස්ථානයේ කතිකාවතරද එකඟ වැඩගෙන යාම වෙයි අසන මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පාසු හොඳදා වෙනුවත. එහි නේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි මේ ඉවර කරන්නට යුතුනේ පළවෙනි අංකයේ දිනචරියාව කියවීමයි. අපි ඊගාට බලාපොරොත්තු වෙමු. උදාන පාළි ගාතාවක් සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාව පටන් ගන්න. නමුත් මේ මෙල්බන් නගරේට මේ ශෝක පණිවිඩයක් නිකුත් කරන්න තියෙන අපේ සෑම මාත්‍ය නැතුණයි කියලා ආරංචියක් තියෙනවා. මේ බද්දමට කීලවල තියෙනවා මේ මම දනුත් මේ අපාපා ඉන්නේ මේ සෑම මේ උපු මේ වැල්මි. ඉතින් Nissan වනේ ඔක්කොමලා වැල්මි අඳුරනවා සෑම අඳුරනවා. ඉතින් ඒ නිසා ලක්ෂ්මී නෝනාට කියන්න අපි මේ ඉඳලා අපේ පවුලේ කෙනෙක් නැතුණා වගේ අපි මේ ශෝක ප්‍රකාශ කරනවා ඉතින් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට ශෝක ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. කෙසේ නමුත් මේ ගිය පාර ආපු වෙලාවෙත් මම ඇහුවා මට දකින්න හම්බුනේ නැහැ. එතකොටත් ලෙඩ වෙලා හිටියේ. ඉතින් ඒක නිසා මේ කීස්බරෝ පන්සලට ලොකු පාඩුවක් හැබැයි. ලොකුම පාඩම් පෙන්නන එක මේ හැමෝම කියන ඒ කතාව නම් ඉතින් කියන්න දෙයක් නෙමෙයි ඒක ඇත්තටම ඉතින් හැමෝම දන්නවා. මොකද මේ කුණු කුණු බක්කියවත් කුණු බක්කියවත් බ්‍රහස්පතින්ද ගිහිල්ලා දාන්න මිනිහා ඉන්න ඕන. අනිත් ඔක්කොම ගෙදර දවසේ ඇති වෙන කුණු ඔක්කොම වැඩ කලිවල යනකොට ගෙදර ගෙනියනවා. වාහනේ දාගෙන පිටිපස්සේ වඩිකේ සම්පූර්ණයෙන්ම ආවුදුලින් පිටලා තියෙන්නේ මම වරුවක් එහෙල මට මතකයි සොනදානයක් කළා වර්ක්ෂොප් එකක් හදා. ඒ නිසා ලොකු පාඩුවක් මේ ඒක නිසා මේ උපසාන්ත හාමුදුරුවන්ට කියන්නේ උපදිනේ දවසට බෝධි පූජාවක් කියන්නේ කියලා මාත් සිහිපත් කරලා. උපසාන්ත හාමුදුරුවන්ගේ මේ සෑම්ගේ උපදිනේ එක දවසේ. එක දවසේමයි. මම හිතන්නේ දෙසැම්බර් හරි ජනවාරි හරි වැඩේ. ජනවාරි වගේ මට මතක කරගන්න. මට මතකයි දානයක් දීලා දෙන්නම එක දවසක් කෙරුවා. ඒක නිසා නිසන්න වනේ වෙනුවෙන් අපි සංවේගය ප්‍රකාශ කරනවා ලක්ෂ්මිට කතා කරලා කියන්නේ ඈ. අපි එනම් මේ සෑම්ටත් එක්ක අපිටත් එක්ක නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එන යනවා මේ ධම්මපද ගාතාවට නෑ මොකද්ද උදාන ගාතාවට අර ගාතාවමයි බාහ්‍ය ධාර්තුවේ සිද්ධිය අපි එදා කොන පැත්තෙන් පටන් අරගත්තේ මම නැවතත් ඉල්ලීමක් කරනවා මුලේ ඉඳලා ඒ පිටු තුන කියවන්නේ කියලා. සිංහලෙන් කියවම නෑ. ගියේ සෝනි කියව? ඔව් ඔව්. බාහ්‍ය සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකී භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ ජේතවන නම් අනේපිඩු සිටුගේ ආරාමෙහි වසනසේක එසමයෙහි දාරුචීරිය නම් වූ බාහ්‍ය තෙමේ ජනයා විසින් සත්කාර කරන ලද්දේ ගරුකාර කරන ලද්දේ බුහුමන් කරන ලද්දේ පුදන ලද්දේ අපචායන කරන ලද්දේ චීවර පිණ්ඩපාත සයනාසන ගිලානපච්චය බෙහෙත් පිරිකර ලබන සුළු වූයේ මොහොද්දර සුපාරක පටනෙහි වෙසෙයි එකල්හි රහසිගත වූ හුදකලා වූ බාහ්‍ය දාරුචීරිය හට ලෝකෙහි රහත් වූ හෝ රහත් මාර්ගට පිළිපන්න හෝ යම් කිසි කෙනෙක් මම ඔවුනත් වෙත්නම් මම ඔවුන් අතරින් එකිනෙක එකකිමි මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය. එකල්හි ඒ දරවැහැරි සිවුරු දරන බාහ්‍ය පිරිවැජියාගේ පැරණි සහලේ නෑ දෙවියෙක් අනුකම්පා කරනුයේ වැඩකමැත්තේ දාරුචී දාරුචී චීවරික පිරිවැජියාගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දැන දාරුචීරිය බාහිය පිරිවැජියා වෙත පැමිණියේය. පැමිණ දාරුචීරිය බාහියාට මෙසේ කීය. බාහියතෝ රහතෙක් නොවේහි. රහත්මඟට පිළිපන්නේක්ද නොවේහි. යම් ප්‍රතිපත්තියකින් තෝ රහත්ව වන්නේහි නම් රහත්මඟට පිළිපන්නේක් හෝ වන්නේහි නම් ඒ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියද තට නැතයි කීය. එසේනම් දෙවියන් සහිත ලෝකයෙහි දැන් කවරෙක් නම් රහත්ව රහත්මඟට පැමිණිය හෝ වේදයි එහෙ ඇසීය. බාහිය උතුරු ජන උතුරු ජනවෙහි සවැත්නම් නුවරෙක් ඇත. එහි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වසනසේක බාහ්‍ය ඒ භාග්‍යවතුන් වහන්සේ රහත්ව වෙති. රහත් බව පිණිස ධර්මයේද දෙස්ති කීය. ඉක්බිති දාරුජීරියත් බාහ්‍ය තෙමේ ඒ දෙවියා විසින් සංවේගයට පමුණුවන ලදුව එකෙනෙහිම සුප්පාරක පවටුනෙන් පිටත් විය. සියලු තන්හි ඒක්‍රයක් පමණක් විසීමෙන් සවැත් නුවර සමීපෙහි අනේපිටි සිටුසිතේ ජේතවනාරාමයට එළඹියේය. එසමෙහි බොහෝ භික්ෂු අභ්‍යවකාශයේ සක්මන් කරති. ඉක්බිති දාරුචීරිය බාහ්‍ය තෙමේ ඒ භික්ෂූන් කරා එළඹියේය. එළඹ ඒ භික්ෂූන් හට ස්වාමීනි ඒ අරහත් සම්්‍යක් සම්බුද්ධ වූ භාග්‍යතුන් වහන්සේ දැන් කොහි වාසය කරන සේක්ද? අපි ඒ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ භාග්‍යතුන් වහන්සේ දකුණු කැමැත්තම්හයි කීය. බාහ්‍ය ඒ භාග්‍යතුන් වහන්සේ පිණු පිණිස ඇතුළු ගමට පිස්සේකයි ඒ භික්ෂූ කීහ. ඉක්දි ඉක්බිති දාරුචීරිය බාහියතේ මේ වෙලෙවි ස්වභාව ඇත්තේ ජේතවනේ නික්ම සවැත් නුවර පිවිස සවැත් නුවර පිඩු පිණිස හැසිරෙන්නා වූ ප්‍රසාදාවහ වූ ප්‍රසාදාර්භ වූ සංහුන් ඉඳුරන් ඇති සංහුන් සිත් ඇති උතුම් වූ ඉන්ද්‍රිය දමිනේට හා ඉන්ද්‍රිය සමතේට පැමිණ සිටි කයින් දැමුණු වචනෙන් රැකුණු සිතින් සංවර වූ ඉන්ද්‍රියන් නැති ඡන්දාදී නගතියට නොයන හේයින් නාග ඌ භාග්‍යවතුන් වහන්සේ දිටිය දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ එළඹ භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල හිසින් වැටි භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි යම් ධර්මයකට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවත්නේද ඒ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මට දේශත්වා සුගතයන් වහන්සේ ධර්මයේ දේශත්වායි කීය එවං උත්තේ භගවා මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය හට පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියම්හ එහෙයින් දැන් බණ කීමට නොකල්යයි වදාළසේක දෙවෙනි වරක් දාරුචීරිය බාහියතේ භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරාය කර ධර්මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරාය කර ධර්මයන්ගේ ඇති බව හෝ නැති බව හෝ දැනගත නොහැකිය. එහෙයින් වහන්ස යම් ධර්මයක් මට බොහෝ කලක් මුල්ලේ හිත පිණිස සුව පිණිස පවත්නේ නම් ඒ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා සුගතයන් වහන්සේ ඒ ධර්මයේ දෙසත්වායි කීය. දෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ දාරුචීරිය බාහියට ඇතුළු ගමට පිඬු පිටිස පිවිසියම්හ බාහිය දැන් වන කීමට නොකල්යයි වදාළසේක තුන්වැනි වරත් දාරුචීරිය බාහිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරාය කර ධර්මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරාය කර ධර්මයන්ගේ හෝ ඇති නැති බව දැනගත නොහැකිය. එහෙයින් වහන්සේ යම් ධර්මයක් මට බොහෝ කලක් මුල්ලේ හිත පිණිස සුව පිණිස පවත්නේ නම් ඒ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මට දෙසත්වා සුගතයන් වහන්සේ ඒ ධර්මයේ දෙසත්වායි කීය. එවිට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළහ. එසේනම් බාහියේ මෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුතුය. දක්නා ලද්දෙහි රූපෙහි දක්නා ලද්ද පමණක් වන්නේය. අසන ලද්දෙහි අසන ලද්දක් ලද්ද පමණක් වන්නේය. දන්නා ලද්දෙහි දන්නා ලද්ද පමණක් වන්නේය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේය. බාහියේ මෙසේ තොප විසින් හික්මිය යුතුය. බාහියේ යම් කලෙක්හි යම් හේතුවකින් තොපට දක්නා ලද්දෙහි දක්නා ලද්ද පමණක් වන්නේද? අසන ලද්දෙහි අසන ලද්ද පමණක් වන්නේද? දන්නා ලද්ද දන්නා ලද්දෙහි දන්නා ලද්ද පමණක් වන්නේද? විශේෂයෙන් දන්නා ලද්දෙහි විශේෂයෙන් දන්නා ලද්ද පමණක් වන්නේද? එකල්ලි ඒ හේතුවෙන් තෝ ඒ රූපාදී හා නොබැඳුණු තැනැත්තෙක් වන්නේය. බාහි යම් කලෙක්හි යම් හේතුවකින් තෝ ඒ රූප රූපායතනාදී ආ නොබැඳුණු තැනැත්තෙක් වන්නේයිද එකල්ලි ඒ හේතුවෙන් තෝ එහි නොබැඳුණු තැනැත්තෙක් වන්නේය යම් කලෙක්හි යම් හේතුවකින් බාහියේ තෝ එහි රූපායතනාදීෙහි නොබැඳුණු තැනැත්තෙක් වන්නේයිද එකල්හි ඒ හේතුවෙන් බාහියේ තෝ මෙලවද නොපොදින්නේහි පරලෝද නොපදින්නේහි දෙලොවෙහිද මද නොපදින්නේහි දුක පිළිබඳ කෙලවර මෙයම වන්නේය යනුයි ඉක්බිති භාග්‍යතුන් වහන්සේගේ මේ සංක්ෂිප්ත ධර්ම දේශනාවෙන් එකෙනෙහිමේ දාරුචීරේ බාහියාගේ සිත උපාදාන රහිතව ආශ්‍රයයන් කෙරෙන් මිදිනි. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ දාරුචීරේ බාහියාට මේ සංක්ෂිප්ත අවවාදෙන් අවවාද කොට වැඩිසේක. භාග්‍යතුන් වහන්සේ වැඩි නොබව වේලාවකින් ලදරු අස්සකු ඇති දෙනක් දාරුචීරේ බාහියා බිමහෙල ජීවිතෙන් තොර කළාය. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පස්වරුෙහි පින්ඩපාතයෙන් වැළකුණුසේ බොහෝ වික්ෂූන් සමග නුවරින් නිග්ම කලෝරිය කළ දාරුචීර බාහියා දුටුසේක දැක වික්ෂූන් ඇමතුසේක මහනි දාරුචීරී බාහියා බාහියාගේ ශරීරයේ ගණුව ඇඳක නංවා බැහැරගෙන ගොස් දවව ඔහුට ස්තූපයක්ද කරවයි මහන් මහණෙනි තොපගේ සබ්‍රහ්මචාරී කලෝරිය කලේයයි වදාළසේක ස්වාමීනි එසේයයි ඒ වික්ෂූ භාග්‍යතුන් වහන්සේ පිළිවදන් දී දාරුචීරිය බාහියාගේ ශරීරය ඇඳගෙන හුවා බැහැරට ගෙන ගොස් දවා ඔහුට ස්තූපයක්ද කොට භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියෝය. එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසක වුණ. එක් පසක වුණා වූ ඒ භික්ෂුව භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි බාහ්‍ය නම් දාරුචීරිය භික්ෂුවගේ ශරීරය දවන ලද්දේය. ඔහුගේ ස්තූපදේ කරන ලද්දේය. ඔහුගේ ගතිය කවර? අபிසම්ප්‍රාය කවරේදයි මෙසේ විචාලහ. මහණෙනි බාහ්‍ය දාරුචීරිය පඬිතයක ලෝකෝත්තර ධර්මයේ පිළිබඳ අනුධර්මයට පිළිපන්නේ ධර්මය නිසා මා නොවේ නොවේ සීය මහණී බාහ්‍ය ධාතු කීරියත මේ පිරිණිවියේයි වදාළසේක ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ උදාන ප්‍රීති වාක්‍යය පහළ කළසේක යම් නිර්වාණ ධාතුක ආපෝ ධාතුද පඨවි ධාතුද තේජෝ ධාතුද වායෝ ධාතුද නොපීඨාද එහි තාරකාව නොබබලති සූර්යා නොබබලයි එහි චන්ද්‍රයා නොබබලයි එහි අන්ධකාරයේ නැත මෞන සංඛ්‍යාත මාර්ග ඥාණයෙන් යුක්ත හේයින් මුනි නම් වූ බ්‍රාහමණ තෙමේ යම් කලෙකි තෙමේම නිර්වාණ ධර්මය අවබෝධ කළේද එකල්හි රූපාලෝ රූපලෝක ප්‍රතිසන්දියෙන්ද අරූපලෝක ප්‍රතිසන්දියෙන්ද සුඛ දුක්ඛ සංඛ්‍යාත කාමාවචර ප්‍රතිසන්දියෙන්ද මිදේ මේ උදාහරණයද භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලදයි මා විසින් අසන ලදී මේ මෙල්බන් වලට ඇහෙනවද මේ පොත කියවනවා අපි එදත් ඇත්තටම මේකමයි ගත්තේ මේක පිටු තුනක් විතර පැතිරලා තියෙනවා. ඇත්තට පිටු හයක පැතිරලා තියෙනවා උදාන ගාදී පොතේම. ඉතින් මේක හරි ප්‍රසිද්ධයි මේ කවුරුත් අතර බොහොම කෙටි භාවනා උපදේශ මාලාවක් කියලා. විශේෂයෙන්ම පසුගිය බුද්ධ ජයන්තියෙන් පස්සේ බටහිරට බුද්ධාම ගියාට පස්සේ බාහ්‍ය දාර්ශනික කතාව එතනින් ගියාම මේ බොහොම සූත්‍ර කීපයක් බටහිර අය මතු කරලා පෙන්ලා දුන්නා බුද්ධ ආගමේ තියෙන අර රැඩිකල් වාදී ගතිය පෙන්වන්න. ඉතින් මේක බොහොම එනිසා ප්‍රසිද්ධයි හුඟ දෙනෙකුට. ඉතින් මම හිතුවා ඒ නිසා අපි ඒක හැකි තාක් දුරට විස්තර සහිතව ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කරගනිමු කියලා. ඉතින් අවසාන උදාන ගාථා තුන නිසායි ඕක උදාන පාළියට වැටලා තියෙන්නේ. ඒකෙදී සරුවචනංශය දේශනා කරන්නේ ඒ භාවනා කරගෙන යනකොට මේ ක්‍රමයෙන් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර සංසිඳනවායි කියලා කියන්නේ කාය සංඛාර සංසිඳන අවස්ථාවේදීම පටවියාපෝ තේජෝ බැස ගන්න නැති තැනටපත් වෙනවා. ආස්වාද ප්‍රස්වාස දෙක නොතේරෙන මට්ටමටපත් වෙනවා. එතකොටමත් යෝගාවචරය අන්ධබන්ද වෙනවා, කලකොල වෙනවා මේ ආගියත හොයාගන්න බැරි වෙනවා වගේ. ඊට පස්සේ මේ ආලෝක බලාපොරොත්තුෙන් භාවනා කරන කට්ටිය නැත්නම් ආලෝක දැක්කා කියලා සතුටින් කට්ටියත් අතරමං කරනවා. ඔය සීයේටම ආලෝක නැති කරලා අන්ධකාරෙත් නැති තැනකට ගෙනියනවා මේ හිතෙන් ආල පහළ වෙන ආලෝකයක්වත් නැහැ ඔය බලාපොරොත්තු වෙන මොනකුත් නැහැ ඒකත් නැති තැනකට ගිහිල්ලා හොඳ නරක දෙක නැහැ සැප දුක් නැහැ කල යුත්තක් නැහැ කියන එක අරගෙන යනකොට යනකොට තමයි මේ නිවනට යන්නේ නමුත් භාවනා කරන අය මේ හැම එකටම පුදුමාකාර බයක් දක්වනවා හැම එකකදීම බේත් ගන්නවා. දොස්තරලා හම්බ වෙනවා, ගිහිල්ලා මානසික වෛද්‍යවරු හම්බ වෙනවා මට කෙල වෙලයි කියලා. ඒ මොකද මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නිවන කියලා මොකද්ද? gedara geniyanne දෙයක්. නිවනදී සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ රූප ලෝකයේ, කාම ලෝකයේ, අරූප ලෝකයේ බැස ගන්න පුළුවන් පදනම් දීවි දීවි යන්නේ. ඉතින් ඒක භාවනා කරලා කෙරුවට දන්නේ නැති කෙනා භාවනා කරලා හැම වෙලාවෙම පරියන්කෙන් නැගිටින්නේ ওই මොකක් හරි ප්‍රතිඵලයක් හම්බෙච්ච එකයි කලබල වෙලා. නැති උනායි කියලා, වැරදුනායි කියලා, පෙරදුනායි කියලා. ඉතින් ඒක නිසා භාවනා නොකරනවම නෙවෙයි කට්ටිය. භාවනා කරාට මේ මමයා මම ආයනේ පෝෂණය කරන්න භාවනා කරා. නමුත් වෙන්නේ මොකක්ද භාවනා කරනකොට ඒක සුන්නත් දූලි වෙලා යන එකයි. ඒක නිකන් මේ විදුරු භාණ්ඩයක් පොළොවේ ගැහුවා වගේ අර ගෙනියනකොට තිබිච්ච ආත්ම විශ්වාසය, සද්ධාව ඔක්කොම කඩලා මොනවා කඩලා ගියත් සතියට අහු වෙනවා. ඉතින් උඟ දෙනෙක් සතිය නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ යන්නේ මේ සත් මොනවාද? සද්ධාව බලාපොරොත්තු වෙනවා, සමාධිය බලාපොරොත්තු වෙනවා, ප්‍රඥාව බලාපොරොත්තු වෙනවා, වීරිය බලාපොරොත්තු වෙනවා. මේ සේරම හැලෙනවා. ඇටි හැරෙන්න වගේ හැරෙනවා. හදලත් දෙන්නේ භාවනාවමයි කඩලා දෙන්නේත් භාවනාවයි. ඉතින් මේ දෙකේදී හදලා දෙනකොට රෑ දවල් නැතුව කමඨාන් සුද්ධ කරන්න වෙනවා. කැඩලා යනකොට ඉතින් භාවනා ගුරුතුරු මාරු කරනවා, ස්ථාන මාරු කරනවා, ක්‍රමය හොඳ නැහැ කියනවා. ඉතින් මේ විදිහේ මේ තාමර ලෝකේ තියෙන හොඳ නරක දෙකෙන් භාවනා මනින්න හදනවා. මේක ඇත්ත තමයි සමත භාවනාව. නමුත් විපස්සනා භාවනාවේදී Taman දැනගෙන යන්න දෘෂ්ටිය හරි නැත්තම් දර්ශනයක් නැත්තම් කොච්චර කල් භාවනා කරත් ඒ yaadෙන්නේ නැහැ. මොකද හේතුව භාවනාව වඩන්නේ මොනවදෝ එකතු කරන්න. එක්ක තණ්හාව, එක්ක මාන්න, එක්ක ditthිය. ඉතින් ඒවා කැඩෙනකොට ඒක පේන්නේ ව්‍යසනයක් වගේ. ඥාති ව්‍යසනයක්, වස්තු ව්‍යසනයක්, ඒව නැත්නම් Taman ඉන්න <clears throat> පෝරකේ ලෑල්ල අදිනවා. ඉතින් ඒකට ලෑස්ති වෙලා යන කෙනා දෙවැන්නේක් ගැන විශ්වාස කරන්නත් එපා, දෙවෙනි චිත්තක්ෂණ ගැන හිතන්නත් යන්න එපා, දෙවෙනි තැනක් ගැන හිතන්න යන්නත් එපා. මේ විහෙතේ වෙන දේ දකිනවා නම් <clears throat> මේක හුඟ වෙනකොට විස්තර කරන්නේ මරණයක් දකිනවා කියලා. ඉතින් උගව දෙනෙක් කියන්නේ අමරණීයත්වයට යන්න. නමුත් යෝගාචර දැනගන්න ඕනේ මරණය හරහා මිස අමරණීයත්වයට යන්න බෑ. මරණය හරහා යෑම කියන්නේ අමරණීයත්වයට යන්න හදන. ඉතින් මරණයට යන්න හදනකොට නම් මේගොල්ලෝ ඉතින් සහලනවා, හීන් දාඩි දානවා, වෙවුලනවා, දඟලනවා. ඒ නිසා බාහ්‍ය දාර්ශනික බුදුහාමුදුරු කිව්වේ මෙන්න මේ මතනක් එනවා භාවනාවේදී පට ව්‍යාපෝතේජොත් නැහැ, ඉරහඳ තාරකත් නැහැ, අන්ධකාරිකුත් නැහැ. මේ එකම කාමාවචර රූපාවචර අරූපාවචර කිසිම දෙයක් අල්ලා ගන්න පුළුවන් මේ අඩු ගානේ වතුරක තියෙන මේ බොර ගතියක්වත් අපි කියන්නේ හොද්දේ බොරේ කියලා උකුවක් එහෙම එකක්වත් නැහැ. ඝණයක් තියා එහෙම එකක්වත් නැහැ. ආයෙත් පය තිබ්බාම තියන්න තැනක් නැත්නම් නගාදති කියලා වචනේ පාවිච්චි කරනවා දරන්න නැති තැනකට. ඉතින් මේක යෝගාවචරයට වෙන්නේ අසරණ වුණා, තනි වුණා, පාළු වුණා, කාන්තාරයක් මැදට ගිහිල්ලා දැම්මා, මුහුදු මැදට ගිහිල්ලා දැම්මා, අද්දගලයකට ගිහිල්ලා දැම්මා වගේ අසරණ කරනවා. ඉතින් මම මම දන්න විදිහට භාවනා කරන කිසිම කෙනෙක් මේක අත්දකපු නැති කෙනෙක් නැහැ. ඔක්කොමලා මේකට බය වෙලා නූල් බදිනවා. ඔක්කොමලා මේකට බය වෙලා සයිකියාට්‍රිස්ලා හම්බ වෙනවා. ඔක්කොමලා මේකට බය වෙලා බේත් කනවා. එදින් භාවනා කොහෙද හරියන්නේ? භාවනා කරලා නැගිටපුවම කරන්නේ අර තිබුණු කුණු වෙච්ච ටික ආපහු එකතු කරලා ආයෙ මම ආයෙනේ සකස් කරන එක තමයි. නැත්නම් මම ආයෙනේ සකස් කරන්න පුළුවන් ගුරුවරයෙක් හොයාගන්නවා. නලවන උරතල් කරන ගුරුවරයෙක් හොයාගන්න. ඉතින් බුදුහාමුදුරුවෝ රෙද්ද ගලවලාම හෙළුවෙම පෙන්නනවා බාහියට ඔන්න බඩු භාවනා කරන ඔච්චරයි තියෙන්නේ. ඔන්න ඕක තියෙනවා නම් ඒවැනි කෙනෙකුට රහතන් වහන්සේ කියලා කියනවා. ඊට පස්සේ මේ ධාතුචිත කතාවත් හරීම විචිතුරුයි. අන්තිම මේ උච්චතර අවස්ථාවට යනකොට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්ඩපාතේ වදින බුදුරජාණන් වහන්සේට පින්සෙන්ඩු වෙන්නේ. පින්සෙන්ඩු වෙලා කියනවා ඔබ වහන්සේ පින්නම් පායිද මම මැරෙයිද කියන්න බෑ. මට ඉක්මනට බණ කියන්න කියලා. ඉතින් බුදුරජාණන් කියනවා පින්ඩපාතේ යනකොට බණ කියන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි සැරේත් කියනවා. තුන්වෙනි සැරේ ඇත්තටම බලනකොට මිනිහා තව පොඩ්ඩකින් මැරෙන්න තියෙනවා. ඒ බණ අහලා යනකොටම දිනක් ඇවිල්ලා මැනලා මැරෙනවා. ඉතින් මැරුණාට පස්සේ මිනිස්සු දකින්නේ මැරිච්ච ගිහියෙක්ගේ මුණා. බුදුජානන්සේ සංඝයාට කියනවා කරපිටින් වඩම්මගෙන ගිහිල්ලා ආදාහණය කළ චෛත්‍යයක් හදන්න කියලා මේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේනමක් කියනවා. එතකොට බුදුචානන්සේ බලන්නේ තිසරණ සරණ ගිය සංසාර දුක දක්න සංසාර දුකින් ගැලවෙන්න කටයුතු කරන ඔක්කොම භික්ෂුන් වහන්සේලා මිස සුතුලේදී කහරදී පැවිදි උත්සව උපසම්පදා උත්සව නෙවෙයි. ඒකෙදිත් බාහ්‍ය දාර්ශනිකයට 80 මහ ශ්‍රාවකයන් අතර එක්කෙනෙක්ගේ නම්බුවක් දෙනවා. ගීයේගේ නම්බුවක් නෙවෙයි දෙන්නේ. පැවිද්දෙකුට ජීවිත නම්බුවක් දෙනවා. ක්ෂණික අවබෝධය ලැබීමේ මට වෙහෙස කරන්නේ නැතුව එක වචන දෙකකින්ම නිවන් ලැබපු ශිෂ්‍යයා කියලා බාහිර කතා කරලා කියනවා. ඒ මොකද ඒ වෙනකොට ඇත්තටම බාහිර සෑහෙන දේවල් කැප කරපු මිනිස්සේ මුහුද ගමනක් යනකොට මුහුද නැවගිලිලා රෙදි නැතුව හෙළුවෙන් පීනලා ළඟ තියෙන දූපතකට යනවා අනිත් ඔක්කොම මැරෙනවා. ඒ ගිහිල්ලිවලා ගිනියච්ච ශිෂ්ටාචාර නිසා ඉදිච්ච තිබුණු අරගෙන යනකොට තිබුණු ශිෂ්ටාචාර නිසා ගස්වල පොතු වලින් වැහැරි වලින් රෙද්දක් හදාගෙන ওই ගස්කොල කකා ඉන්නවා. කොහොමද මේ දූපත් වැසියන් කොහොම හරි දැනගෙන හෝ දූපතක් හෝ මේ ආද්දද්වීපයක් වෙන්න ඇති. මිනිස්සු ඇවිල්ලා බලනකොට මේ මනුස්සයා තනියම කැලේ ජීවත් වෙනවා ආතක් නැහැ පාතක් නැහැ අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ දායකෙක් නැහැ ඉන්න තැනක් නැහැ අදින දෙයක් නැහැ බලනකොට ඉල්ලන්නෙත් නැහැ. ඉතින් මිනිස්සු සලකනවා. සලකනකොට මේ මනුස්සයාට අදිමානයක් එනවා මම රහත් වෙති කියලා. කි බුදුන් දැකලා නැහැ තරණ ගිහිල්ලා නැහැ මොකක්වත් නැහැ. ඉතින් ඒ තරම් මෙයාට කෙලෙස් නැහැ. කෙලෙස් නැති බව පේන්න තියෙනවා. ඊට පස්සේ නිදා ගන්න හදනකොට එයා හිතා ගන්න දැන් කායත හඬ කෙනෙකුත් නෑ ඔක්කොමලා ඉන්නේ. ඉතින්දා කැම වේල හොයන පුතක් යන්නේ. එනිසා මම රහත් වෙන්න නැති කියලා කල්පනා කරනකොට ඔය පල්ලෙහා අපේ දානශාලාවේ චිත්‍රය තියෙන්නේ. ඒ චිත්‍රයේ ඔය පස් දෙනෙක් එකතු වෙලා මේ කාශ්‍යප සරුවචනාංශට ඉස්සර හොඳට බණ භාවනාත් කරලා තිනවා. නමුත් ඒකාත්මික වෛශ්‍යාවක් අරගෙන ගිහිල්ලා උයනකට ගිහිල්ලා වෛශ්‍යාව රමණීය කරලා සල්ලි දෙන්න වෙනකොට පස්සේ නැවතුලා මරනවා. ඒ වයිෂා මැරෙන්නේ මම කවදා හරි තොපි මේ මරණ කියන අදහසින්. ඊයෝ ඒ පස් දෙනාම නිවන් දැක්කට පස්සේ දෙනක් ඇවිල්ලා පැටියෙක් වදපු දෙනක් ඇවිල්ලා ඇනලා මැරුගයි කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ භාවනා කරපු ගතියකුත් තිබිලා තියෙනවා. නමුත් මේ ශාසනය බුදුන් දැකලා නැහැ. බණක් අහලා නැහැ. නමුත් අර කෙලෙස් නැති ගතියක් එයාට වැටිලා තමයි රහත් කියලා කියන්නේ. එතකොට ඒ ඒ ආත්මෙ දෙන්නේක් නිවන් දකින්නනේ චිත්ත හැටියට. ඒ එක්කෙනෙක් මේ රහත් වෙනවා අනිත් එකන අනාගාමී වෙනවා අනාගාමීන සුද්ධවාසී ඉන්නේ. එයා බලා ඉන්නවා එයාත් එක්ක එකට වැඩ කරපු අනික් ගොල්ල දැන් ඊගාට ආපහු ගිහිල්ලා අනනවනේ දැන්. මෙහෙවිලා අනන එක්කනේ තමයි බායිය. එයා හිතන්නේ රහත් කියලා ගිහිල්ලා කියන ඔබ රහත්ත්‍යා රහත් මාර්ගයටත් පිළිපන්න නැහැ කියලා. කොහොම හරි මේ හීනෙන් බය වෙන්නේ නැහැ බාහියේ කතා කරන මනුස්සෙන් අහනවා එහෙනම් කවුද රහත් කියලා. අපේ කට්ටිය වෙන්නේ හීනෙන් මොනවාරි කතා කරනකොට බය වෙනවා. බය වෙන්නේ නෙවෙයි මම ආපු එක නම් අහන්න ඕනේ මොනවද කියන්නේ කියලා. ඒකට මිනිහා කියනවා. ඔය හිණෙන් නෑදෑයවවත් කවුරුත් බය වෙන්න එපා. පොඩ්ඩක් අහන්න මේ ඇයි ආවේ කියලා. දුම්මල ගහලා එලවන්න යන්න එපා පවුනේ. ඉතින් මේ මාසේ කියලා රහතන් වහන්සේ නමක් ඉන්නවා නේ සවැත්නුවර ජේතවනාරාමයේ කියලා. එදා ඉඳලා දවස් 27ක් පයින් යනවා එක රැයි නිදාගන්න. දවස් 27ක් පයින් ඇවිදිනවා. ඒ කියන්නේ දූපතක වෙන්න බෑ. අර්ධද්වීපයක වෙන්න ඇති. දැකලා තමයි බුදුහාමුදුරුවෝ දැකලා ওই විදිහට කියන්නේ මට බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ තුන්වෙනි සැරේටත් කියන්නේ නැතුව තමයි කියන්නේ දුටු දේ දුටු මතින් නැතකරනද ඇහු දේ ඇහු දේ මතින් නැතකරනද නෙමෙයි බාහිර ලෝකස්වභාවය නම් දුටු දේ දුටු මතින් හැලෙනවා ඇහු දේ ඇහු මතින් ඉවරයි විඳපු දේ විඳපු මතින් ඉවරයි දන්න දේ දන්න මතින් ඉවරයි ඒ නිසා ඔබ හැසිතියන් දුටු දේ දුටු මතින් නැතර කරපන් ඇහුණු දේ අහන මතින් නැතර කරපන් විඳපු දේ විඳුණු මතින් නැතර කරපන් හිතිච්ච දේ හිතනවා තියෙන නැතකෝක කාටවත් කියා පාන්න යන්නත් එපා, මනින්න යන්නත් එපා, තෝරන්න යන්නත් එපා. ඒ තේරිල්ලෙන් තමයි මම මේ ඔක්කොම අනාගන්නේ. අපි එදා ඊයේ ගිය සුමානේ මතක් කරනවනේ කිව්වේ ඒ අර බුදුජානනාංශගේ පාඨය චක්කුණා දිස් රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපං අමනාපං කියලා සරුවචාන්සේ දේශනා කරනවා. 60 රූපයක් දකින්නකොට එක්ක මනාපේ පහළ වෙනවා. එක්ක අමනාපය පහළ වෙනවා එක්ක මනාපමනාප දෙක අතරමැද මැදි හතිත පහළ වෙනවා. එතකොට මේක දැක්ක මෙහෙම වුණොත් තමයි ඒ රූපය අපිට මතක හිටින්නේ. නැත්තම් දවසේ දකින්න රූප දකින්න හරියක් මතක හිටින්නේ නැත්නම් මොකද එක්ක මනාපය පහළ වෙලා නැහැ එක්ක අමනාපය පහළ වෙලා නැහැ. විශේෂයෙන්ම මනාපමනාප දෙක මැද තියෙන රූප පේන්නේ අපිට පෙන්වන්නට මතක හිටින්නෙත් නැහැ. මතක හිටින්නේ මනාපණන් විතරයි අමනාපනම් විතරයි. ඒ කියන්නේ එක්ක එකට රාගය ඇති වෙන්න ඕන එක්ක ද්වේෂය ඇති වෙන්න. කෙලෙසයක් ආවොත් මතක හිටිනවා. කෙලෙසයක් ආවේ නැත්තම් මතක හිටින්නේ නැහැ. ඉතින් මේ මතක හිටින දේවල් තමයි අපි අතීතය කියලා අරන් තියෙන්නේ. මේක අපි දැකපුවා, අහපුවා. ඒ කියන්නේ තද්ද බල කෙලෙසයක් ඇති වෙච්ච දේවල් මතකේ තියෙනවා. එක්ක රාගය එක්ක ද්වේෂය. අන්නේ කෙලෙස් ඇති වෙන චිත්තක්ෂණයක පේන පෙනීමේදී බාහිරේ තියෙන වර්ණ රූපයක් ඇහැට එනවා. එතකොට එන රූපෙට හිත ඇතුලෙන් ආරෝපණය කරන මේක හොඳ දෙයක් මේක නරක දෙයක් කියලා තමන්ගේ තියෙන මතිමතාන්තර අනුව. එතකොට මෙතනදී මේ පිටින් ඇතුළට එන එකයි ඇතුළෙන් පිටතට යන දෙකයි අතර පටලවිල්ලයි භවනා කරන්න තියෙන ගාව තියෙන්නේ. භවනා කරන්න තියෙන හිතන්නේ ඒ රූපෙම රාගේ තියෙනවා කියලා. ඒ රූපෙම ද්වේෂය තියෙනවා කියලා. නමුත් ඒ රූපේ කිසිම රාගයක් ද්වේෂයක් නැහැ. ඒ රූපේ බලන කෙනාගේ තියෙන මතිමතාන්තර වලින් තමයි ඒ රූපේ දකින වෙලාවට මනාපය හෝ අමනාපය පහල කරන්න. ඉති පුත්‍රඥානන්ද කියන්නේ රූපේ බලන අතර මෙහෙම මේ මනාපමනාප මේකට ආරූඪ කරන්න යන්න එපා. ඉතින් එහෙමනම් අපි ඇතුලෙන් පිටට එන එකයි පිටින් ඇතුලට යන දෙකයි අතර අඩු ගන්න ගේට්ටුවක ඉන්න මුරකාරයා මේ පිටින් ඇතුලට යන ගෙවල් දොර වාහන මේ ඇතුලෙන් පිටතට යන ඒවා කියලා දෙකම එක රූලේ ලියන්න ගත්තොත් පැටලෙනවා. ඒ රූල් දෙකක් ගහගන්න මේ ඇතුලෙන් පිටට එනවා මේ පිටින් ඇතුලට යනවා. හොඳට මතක තියාගන්න තියෙන බාහ්‍ය කතාවෙන් පිටින් ඇතුළට එන කිසියම් දෙයකින් කවදාකවත් කෙලෙසෙන්නේ නැහැ කවුරක්. කෙලෙසෙන්නේ එව්වා මතට අපි ඇති කරන මති මතාන්තර මත. එව්වා මතට ඇති කරන අපි මේ මනුන් කිරුම් මතයි කෙලෙස ඇති වෙන්නේ. ඒ නිසා බාහිර ලෝකේ කිසිම කෙලෙසක් නැහැ. ඒ මත ඇති කරන මනාපමනාප බව දෙවන්නේක් වග වෙන්නේ බලන කෙනාමයි වග අන්නේ මනාපමනාව පහළ වෙන එක නතර කරන්නවත් කාටවත් බෑ. ඒක දැක්කාන රහත් මේ රූපේ දකින්නට මට දැන් මනාවේ පහළ වුණා. මේක දකින්නට අමනාවේ පහළ වුණායි කියලා ඒක නතර කරන්න යන්න බෑ. නතර කරනවා කියන එක කරන්න බෑ. ඒ තරම් වේගෙන් පහළ වෙනවා. අඩු ගන්න දැනගෙන ඒ රූපේ නෙවෙයි මනාපේ පහළ කරේ මමයි මේකට මනාපේ ආරූඪ කරේ. ඒ රූපේ නෙවෙයි යමනාපේ පහළ කරේ මමයි මන අමනාපේ ආරූඪ කරේ. ඒ සද්ද නෙවෙයි, ඒ ගඳ නෙවෙයි, ඒ රස නෙවෙයි, ඒ පහස නෙවෙයි, හිතවිල්ල නෙවෙයි මනාපමනාව පහල කිරීම මා විශ්ින් ඒකට අන්දන සැරසිල්ල මතයි මනාපමනාව පාලන නිසා ලෝකේ දේවල් භාවනා කරලා නිවන් දකින්න බෑ මොකද ඒකේ කෙලෙස් නැහැ කෙලෙස් තියෙන්නේ මේ දේවල් දකින්නකොට හිතෙන් ඇති කරන මේ මනාපමනාව ඒකයි භාවනා කරන්න ඕනේ ඒකයි බලන්න ඕනේ ඒකයි කියන්නේ ආස්වාස කරලා ඇතුළට එන හුස්මයි ඇතුළෙන් පිටතට එන හුස්ම අතර දෙකේ වෙනස අහුවෙන්නේ නැත්තම් ඉතින් කොච්චර කල් ආනාපාන කෙරුවත් තේරෙන්නේ නැහැ ඉතින් හුස්ම තමයි මොකද මේ පිටේ ඉඳලා ඇතුළට එන එක මේ ඇතුළේ ඉඳලා පිටට යන එක කියන එක දෙක අඳුර ගන්න බැරි නම් ඉතින් කොහොමද රූපයක් ඇති වෙනකොට ඇති වෙන මේ රාගේ ද්වේෂය අඳුනගන්නේ. සද්දයක් ඇහෙනකොටම ඒකෙන් ඇති වෙන කැමැත්තම අකමැත්ත. ගඳක් රසක් පහසක් එනකොට ඇති වෙන කැමැත්ත අකමැත්ත හඳුනගන්න බෑ කියලා කියන්නේ ඉතින් බුදුහාරෝ හත් දෙරේ දැක්කත් ඔච්චර තමයි. එහෙම නැත්නම් බන නෑවුවත් ඇහුවත් ඇති වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙන්න ඕනේ එනකොටම ඉතින් කොච්චර වේගෙන් අපි රූප බලනවද බලන්නකො. සද්ද අහනවද, ගඳ බලනවද, රස බලනවද හැම එකකම එනකොටම පහළ වෙන මනාපමනාප දෙක අල්ලගන්න නම් ඒක කරන්න බෑනේ. දුවනාශ්‍රේකුට අලුපුල් ගෙඩියක් තියෙනවා. ඒකයි බුදුහාමර කියන්නේ තැනකට ගිහිල්ලා ඇස් දෙක වහගෙන රූප බලන්නේ නැතුව, සද්දහන් නැතුව, ගන්ධ රස පහස නැතුව හුස්ම ටික විතරක් බලලා මේ ඇතුළට එන එක මේ පිටතට යන එක කියලා දෙක හරියට වෙන් කරගත්තොත්. අතර එතන වෙන් කරන රූප ධර්ම ටිකක්. නමුත් භාවනා කරනකොට ඒකේ නාම ධර්මත් එකතු වෙනවා. මේ මනාපමනාප කියන්නේ නාම ධර්ම. ඒක දැක ගන්නයි මේ පරියන්ක භාවනා කරන්න කියන්නේ රූප බලන්න නැතුව, සද්ධාහන් නැතුව, ගන්ධ රස පහස නැතුව. ඒකෙන් අරගත්තට පස්සේ සක්මන් කරනකොට ටිකක් රූප පේනවා, සද්දත් ඇහෙනවා. නමුත් ඒවා ඉබේ සිද්ධ වෙන දේවල්. කවදාකවත් කරන දේවල් නෙවෙයි. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට තමයි අපිට පුළුවන් වෙන හොඳවර දක්ෂ වුණාම බලන රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක් පාසා ඒවට අපි ආලවට්ටම් කරන්න හැදී. ඒවට අපි මේ මනාපමනාප වගුරුවන හැටි. ඒ වගුරුවන මනාපමනාප විතරයි කෙලස් තියෙන්නේ. ඒක නැතුව රූපේ කිසියම් ක්ලේශයක් නැහැ. බුදුන් දැක්කත්, දේවදත්ත දැක්කත් ඒකේ කිසි දෙයක් නැහැ. අර බුදුන් දකින්න පහළ වෙන සද්ධාවයි, දේවදත්ත පහළ වෙනකොට දකින්න ද්වේෂයයි ඒක අපි විසින් දාන එක. අපෞද්දේකට එහෙම වෙන්නේ නැහැ. අපෞද්දට බුදුන් දැක්කත් එකයි, දේවදත්ත දැක්කත් නිකන් සමන රූපයක් විතරයි. අපිට අසුචි දැක්කම ඒක හිතක් පානවා, රත්තරන් දැක්කම ඒක හිතක් පානවා. පොඩි දරුවට එහෙම එකක් නැහැ. මොකද පොඩ්ඩරෝ ගාවෙම සංඥා නැහැ. ඉතින් මේ භාවනා කරනවා කියලා කියන්නේ ජඹුරුම භාවනාවේදී මෙන්න මේ ඇතුලෙන් පිටතට යන එකයි පිටින් ඇතුලට යන දෙකයි වෙන් කරලා හඳුනා ගැනීම. ඉතින් ඒක මේ මාළුක්‍ය පුත්තු සූත්‍රයේ මෙතනින් ගියාම අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ බාහ්‍ය දාර්චුරිය සූත්‍රයේ කීප තැනකම සරුවෙන් සඳහන් කරලා තියෙනවා. කොච්චර දුරට භාවනා කරන්න ඕනද කියනවනම් රූපේ බලනකොටම දැනගෙන යන්න මේ රූපයත් එක්කම මනාපමනාව පහළ නමුත් ඒක පිටින් ඇතුළට එන එකක් නෙමෙයි. මේක ඇතුළෙන් පිටතට යන එකක්. ඒ තරමටම අපේ හිත කෙලසිලා තියෙනවා. ඒ තරමට අපේ හිත මේ ඔද්දල් වෙලා තියෙනවා. මොන හරි එනකොටම කොච්චර ඔද්දල්ද කියනවනම් මනාපමනාප දෙක නැතිව මතකට යන්නෙත් නැ දැක්කා කියලා මතකත් නැහැ. මොකද අපිට ඕනේ කට ගැස්මක් තියෙන ටික විතරයි. කට ගැස්ම කියලා කියන්නේ කෙලෙස්. නැත්නම් සංස්කාර. ඉතින් මේවා කර්ම රැස් වෙනවා. බලන රූපයක් පාස කර්ම රැස් වෙනවා කියලා හිතන්නේ. දකින්න රූපේ ආසද්දයක් පාස කර්ම රැස් වෙනවා. මොකද හැම වෙලාවෙම මනවමනා පහළ වෙනවා. ඒකයි කියන්නේ භාවනා කරනකොට මේ ධ්‍යාන නොලැබුණත් ඉඳගෙන ඉන්න එකේ රූප නොබල ඉන්න එක සද්ද නායන එක පුදුමාකාර පිනක්. ඒකයි ඉන්න බැරි. ඉන්න කම්මැලි මොකද කෙලෙස් එක පුරුදු වෙලා අපි කොහෙන් හරි මේ හිත අර මාළුවට උඹලකට දාන්න වගේ එක්කම නාපේ එක්කම නාපේ උනිත එක තැන ඉන්නකොට කම්මැලි. රූප බලන්න නැතිනකොට කම්මැලි. සද්ද අහන්න නැතිනකොට කම්මැලි. ඇඟ නලියක් නැති වෙනකොට කම්මැලි. ගන්ධ රස පහත නැති වෙනවා. ඉතින් ඇස් දෙක අරලා හරි අර අර කෙලස් ටිකක් ඕනේ. ඌරෙක් ඔය චීන ඌරෝයම ඔය පිරිසුදු ගාලක දාලා හැදුවට හැදෙන්නේ නැහැ. උන්ට රත්හීනතාවය කෙලෙඩක් හැදෙනවා. උන්ට පස් ටිකක් දාන්න ඕනේ. උන්ගේ පුරුද්දරේ පස් කනකොට අසුචි ටිකක් එහෙම දැම්ම ඔටක් ගාලා සනීප වෙනවා. එතකොට උට සනීපයි. ඒ තරම්ම කෙලෙසේ ඉඳපු සතා පිසු තැනක තියන්න බෑ. ඒ වගේ තමයි භාවනා කරන අපිට ඉන්න බැරි බාහකොටිම ගිහියට භාවනා මැදත්තාවේ ඉන්න බැරි තිකමත් තියෙන්නේ. පැයේ දවසේ වැඩවලට බොහොම පැනගෙන එනවා. දවස් හතක් විතර හිටපන් කිව්වොත් එහෙම මොන ඇත්තට මොනම හේතුවක්වත් නැහැ. හේතුව තියෙන අ හේතුව තමයි. එකම හේතුව අ හේතුව මොකද? ගෙදර ගියා වගේ අර කටගැස්ම නැහැ. ගෙදර ගිහලා හැමෝම බඩ කඩුත්තුකුත් නැහැ. මේකේ පාළුයි. මොකද මේක හදලා තියෙන්නේ රූප සද්ද ගන්ධ හසුරුවලා මනාපමනා පහන නතර කරනසලා නොදී ටිකක් තියලා බලන්න. අයුව නොදී නිකන් මේ පුහුණුවට ඒකටවත් කැමති නැහැ. හැබැයි මේ එකක්ක භාවනා ගුණ නෙවෙයි manussත්ත් එක්ක හම්බෙන දෙයක්. බුදුහාම කියන්නේ මේක උත්සාහ කළ බලපං. මේක උත්සාහ කළ බලපං. ඇහැට රූප සද්ද ගන්ධ රස නැති වෙනකොට කුඩල්ලා කොට්ටේ තිබා කොච්චර දඟලනවද. ඒකල තියලා ආස්වාස් ප්‍රසවාසෙත් නැති වෙනකොට කයත් නැති වෙලා යනකොට හීන් දාඩි දාන. බය වෙනවා. සහලවනවා. ඉතින් එහෙව් එකේ මේ ගිහි ගෙදර ඉඳගෙන අමුදරුවන් රකිමින් මේ නගරයේ ව්‍යාප මේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් බලබලා කොහොමනම් දකින්න රූපයක් පාසා uppajjati මනාපං uppajjati අමනාපං අල්ලන්නේ. ඇල්ලුවත් කවදාකවත් මේ මේ yaadena මල් මාලයකට මල් ලැබුණා වගේ එකතුවක් එයිද කියලා හිතෙනවා. හැබැයි පුළුවන්. මේ බාහ්‍ය දාර්ශනික කියන්නේ භාවනා මධ්‍යස්ථාන කියලා මනුස්සෙන්නේ. අමු ගියා. හැබැයි හිතියේ මිනිහා මේ අනුන් දෙන දෙයක් කාලා. නමුත් ඒ පෙර කරපු භාවනා ගුණ තියෙන ඉතින් කාය ළඟ නැහැ කියලා කවුද දන්නේ? කාය ළඟ තියෙනව නැහැ කියලා කවුද දන්නේ? ඒ නිසා උත්සාහ කරන්න තියෙන්නේ මේක අත්දකින්න නැතුව. ඒ කියන්නේ මේ චිත්‍රය අඳපු canvas එක මොනවාක්වත් දන්නේ සුදු canvas එක දකින්න නැතුව චිත්‍රය දැක්කට වැඩක් නැහැ. චිත්‍රේ කාගෙත් එකයි ඒක වක්කාරයක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ වමනික චිත්‍ර ගැටියක් කාලා වමන කෙරුව එක තමයි චිත්‍ර කියලා කියන්නේ. අපිට වෙන්නේ මේ canvas එක මේ කෙලසිච්ච නැති හිත හැම කෙනෙක් ළඟම හැම චිත්තක්ෂණයකම පහළ වෙනවා. ඒත් එක්කම පහළ වෙන මේ මනාපමනාපන නිසා ඒක මත වක්කාරය පහළ වෙනවා. අපි පේන්නේ වක්කාරය විතරයි. ඒ අනික් කෙනාගේත් වක්කාරය තමයි අපිට පේන්නේ. අපි ඒක දකින්නට වඩා අපි හරි කැමැති අනුන්ගේ කෙලස් ගැන කතා කරන්නේ. අනුන්ගේ අඩුපාඩු ගැන කතා කරනවා. නමුත් බාහ්‍ය දාර්ශනික කියනවා කපලා සද්දයක් ඇති වෙනකොටම ගඳක් රසක් පහසක් ඇති වෙනකොටම ඇති වෙන මනාපමනාපයට අයිතිවාසිකම් කියන්න එපා. කනගාටු වෙන්නත් එපා ඇති උනා කියලා මොකද කරන්නේ? මෙතනින් නැත කරන්න මේකයි ක්‍රමය. මෙතනින් පුළුවන් නම් නැත කරපන්. මනාපමනාප පහළ වෙන එක නැත කරන්න කියලා. ඉතින් ඒක පේන්නේ මේ මේ අර මහවැලි ගඟ වගේ එකපාරට නතර කරලා හරස් බැම්මක් දාලා ගඟ නතර කරනවා වගේ ගඟ නතර කරන්න ගිය දවස් තමයි ගඟ කිපේ. ගඟ ගලනකොට ගඟ බුදී. ගංගනතර කරන්න බලන්නකො. මොකොත් නැහැ පුදුමාකාර කිපිල්ලක් කෙවේ. ඒ නිසා මේ මනාපමනාප දෙකට වග වෙන මිනිස්සයා අනුන් ඇයි ඒකට මනාපමනාප පහල කරන්න කියන එක එයාට තේරුම් ගන්න කිසි අමාරුවක් නැහැ. මොකද Taman තුල නිතරම මේ මනාපමනාප දෙකෙන් තමයි අපි නලවන්නේ. අපි නටවන්නේ. ඉතින් මනාප ටිකට අපි පොහසත් කියලා කියනවා. අමනාපුණව දුප්පත් කියනවා. පොහසත් තුනක් කක්ක ගොඩේ, පොහස දුප්පත් තුනක් කක්ක ගොඩේ තියෙන කෙලෙසයක්. එක්ක රාගේ එක්ක ද්වේෂේ. ඉතින් මේකේ ගමනේ කෙලවරක් නැහැ. කවදා හෝ සිද්ධ වෙනවා මනාපමනාප දෙක හොඳට බලනකොටත් තේරෙනවා මේ මැද තියෙන මනාපමනාප කියන මනාප සහ අමනාප දෙක අතරමැද තමයි නිවන් මාර්ගය තියෙන්නේ. ඉතින් ඒක කම්මැලි. ඒක නීරසයි. ඒක එපා කරනවා. ඉතින් ඒ නිසා කියනවා මේ මේ භාවනා කරන්න හිද්දෙන්නේ නැහැ කියලා. භාවනා කරගෙන යනකොට ඒක දිගට කරගෙන යන්න බෑ. මොකද හේතුව ඉබේම අර මනාපමනාප අතහැරලා දෙක අතරමැද තත්ත්වයට එනවා. ඉතින් ඒක පේන්නේ කාම ලෝකේ ඉන්න කෙනාට පේන්නේ සියදීනස ගැනීමක් වශයෙන්. පොහසත් නම් රූප තියනවා නම් සත්‍තික තියනවා නම් ඇයි එහෙන ගහන්නකො බලපුවාම මොකද වෙන්නේ? ලොකු කරලා ගෙදර ගහගෙන හිටපුවාම මොකද වෙන්නේ? ඔය ලස්සන රූපයක් ගෙනල්ලා ඔක මොකද්ද අකුසලයේ මොකද්ද ඔකේ තියෙන මේ රාජ අපරාධ කියලා හිතෙනවා. පුළුවන් නම් කියනවා ඒක නෙමෙයි පාර යන එකක් හරි කමන්න දැකලා නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් ඒකම තමයි ඇස් ඇත්තේ අන්ධේ කුසේ ඇසිරෙන්නේ කියලා කියන්නේ. එහෙම නැත්නම් දැකපු රූපේට මනාපමනාප පහල නොකර ඒ රූපේ ඉවර ඊගාට සද්දයක් නැගන්නේ සද්දෙට මේ රූපෙන් ගඳ ගෙනියන්න එපා. ඒ සද්දෙට 100ක් ලෑස්තිලා ඉන්න. ලෑස්තිලා හිටියොත් ඉස්සලා දැකපු එකේ ගන්ධස්තරය මේකේ නෑ. අපේ නෑනේ. අපිට ගියාත්මෙත් දකින්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. මොකද ඒ කුණු කන්දල් ටිකක් බලන්න. පෙර ආත්මේ ඉඳලා දකින්න පුළුවන් ඒක අභිඥා කියලා කියනවා. ඉස්සරහට වෙන්න දෙනවා දකින්න පුළුවන් කියලා කියන්නේ ඒත් කුණු ගොඩක් තමයි. කොයි එක හරි ඇත්ත දැක්කනම් මේකේ කිසිම දෙයක වෙනසක් ඇත්තේ නැහැ. වෙනස තියෙන්නේ අපි විහිං මේකට වගුරුවන අපි මේකට යොදන මේ මනාපමනාපදී. ඒක ඔය මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දීපු නිදර්ශනය තමයි මැෂ්මෙන් මහනකොට උඩින් නූල ගියාට යටින් බොබින් එකෙන් කොක්ක ගැහුවේ නැත්තම් මැස්ම වැටෙන්නේ නැහැ. බොබින් එකේ නූල් දැම්මේ නැත්තම් මැස්මක් නැහැ. රහතන් වහන්සේ කියන්නේ බොබින් එකේ නූල් නැහැ. මැස්ම යනවා පේනවා. හැබැයි නූල ගලනකොට ටක් ගාලා ගැලිලා. ඉතින් අපි වෙලා තියෙන්නේ නෑ විජහාට බොබින් එකට නූල් ටිකක් දා ගන්නවා මේ නූල් ඉවරයි කියලා. හිතලා මොකද අපි හිතනවා මැස්ම එන්න ඕනේ. ඉතින් කොක්ක වදිනවා නිතරම. ඔය අකුණු ගහනකොටත් අකුණ ප්‍රශ්නේ තියෙන්නේ යටින් යන සර්ජ් එකේ මිසක උඩින් එන අකුණේ නෙවෙයි. පිටේ වලාකුළු ඇති වෙලා මේ මේ මේ මේ ඒකේ මේ විදුලි තරංග වලින් කවදාක පොළොට හානියක් වෙන්නේ නැහැ. පොළවෙන් යනවා විශාල ඍණාකර්ෂණයක් ඒකෙන් තමයි අර කැදලා ගන්න. ගත්තට පස්සේ වදිනවා එහෙනේ එතෙන්නේ විනාශයි. ඒ නිසා මේ මේක මේ ලෑස්ති වෙලා මෙහෙන් පිටින් පොළවෙන් උඩට යන එක තමයි භයානක දේ. මේ කරන්ට් එක ඒ වෙලාවේ ඒ කරන්ට් එකන්නේ මේ පොසිටිව් නෙගටිව් එක නෙවෙයි දිගේ නෙවෙයි. එර්ත් එක දිගේ. එර්ත් එක දිගේ එනවා සර්ජ් එකක් 230 නෙවෙයි එන්නේ. 60000 70000 එනවා. එතකොට මොකක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඉතින් අපි ස්විච් එක ඔෆ් කරලා තිබ්බට එර්ත් එක කනෙක් කරලා තියෙන්නේ. ඒයි වදින කරන්ට් එක. මොකද ඒ වෙලාවේ පොළවේ මුලට එන්නේ කරන්ට් එක. ඉතින් වැඩි කරන්ට් එක නැති කරන්ට් අයර්ත් එක ගහලා තියෙන්නේ. වැඩි කරන්ට් එක වැඩි වෙච්චාම පොළොවට ගණ්ඩ අයර්ත් එක දීලා. නමුත් අයර්ත් එක දිගේ තමයි කරන්ට් එක. ඉතින් ඒ නිසා අපි මේක වග වෙනවා නම් අපිට අපිට කියන්න බුලන් කිසි කෙනෙක් විසින් කිසි කෙනෙක් කෙලසන්න බෑ. කෙලසෙන්නේ තමන්ම තමයි. ඒ විදිහට නෙමෙයි තමන් අනුමුත් කෙලසනවා. දකින්න රූපයක් පාස රාගෙන් ద్వේෂෙන් කෙලසෙනවා. සද්දයක් පාස කෙලසෙනවා. ඉතින් මේක අමාරු තැනකින් පටන් අරගන්නේ මේ බාහ්‍ය දාචරී කතාව. ඒක අඩු කරගන්න තමයි භාවනා කළා මේ රූප සද්ද ගන්ධ රස නැත්කට ගිහිල්ලා විශේෂයෙන් කතා කරන්නේ නැතුව අනුහුණ්ඩත් කචුකුචු ගන්න නැතුව මේ ඇතුලේ පහළ වෙන මනාපමනාප දෙක බලන්න. ආස්වාස් ප්‍රසවාස් පේන කොටයි නොපේන කොටයි. හිතවිලි පහළ වෙන කොටයි නැති කොටයි. වේදනාව ඇහෙන කොට දැනෙන කොටයි නැති කොටයි. සද්ද ඇහෙන කොටයි නැති කොටයි. කොහොමද මේක Taman දක්වන්නේ මනාපමනාප දෙක. අපි හිතුවට මේ දෙන්න කවදාකවත් කිසිම කෙනෙකුට වග වෙන කෙනෙක් නෙමෙයි මේ මනාපමනාප. ඒ කිසිම තර්කයකට නෙමෙයි මනාපමනාප වැඩ කරන්නේ. ඒක පිස්සු අඳුරේ. පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ ඌ කොයි අරමුණටද පැනලා යන්නේ කියලා දන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මනාපමනාප දෙකට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. රජ්ජුරුවන්ටත් නැහැ, රටවැසියටත් නැහැ, දොස්තරටත් නැහැ, ගෝලයාටත් නැහැ, ගුරුවරයාටත් නැහැ, ශිෂ්‍යයාටත් නැහැ, අම්මලාටත් අපලාටත් නැහැ, දරුවන්ටත් නැහැ. නිසා අනාතයි. ඔක්කොම වාල්. ඔක්කොම දහසයි. ඔක්කොම කැඹිරිල්ලක් අමුරන්නේ. ඔක්කොම වාල් කමක් කරන්නේ. මනාපමනාප දෙක කාගේ නීතියට වැඩ කරනවද දන්නේ මනුෂ්‍ය වශී කරගෙන අරගෙන යනවා. බුදුහාම කියන නිසා වටේ තියෙන දේවල් හදන්න යනට වැඩිය ඒ දේවල් මත පහළ වෙන්න මනාපමනාප දෙක පොඩ්ඩක් වග වෙන්න. හැබැයි තව කෙනෙක්ගේ වග වෙන්න බෑ. Tamanට පුළුවන් ඒ Taman ටික විතරයි ඒත් ලොකු දෙයක් පුළුවන්. අමාරු මේක කරන්න දකින්න වෙලාව. ඊගාට ලේසි අහන වෙලාවේ. ඊට වට ලේසි ගන්ධ රස ඊට පස්සේ පහස. ඒක නිසා තමයි පහසෙන් පටන් අරගන්න කියන්නේ කායනුපසනාව. ඒ නිසා මම එදත් මේ ටිකම වගේ තමයි අපි සාකච්ඡා කරගත්තේ. ඉතින් මම ආරාධනා කරලා තිනවා හිටිනවා මේ ආපුලද ආසනලද මේ උදානපාල ගාතාවෙන් හෝ එහෙම නැත්නම් මේ මං විශ්ින් ඉදිරිපත් කරලද මේ Eh, මගේ අදහස් මත හෝ නැත්නම් තම තමන්ගේ භාවනා මතින් සාකච්ඡාවට සුදුසු ප්‍රශ්න ප්‍රකාශන తీරන ඉදිරිපත් කරන්න. මෙල්බන් පැත්තෙන් සද්ද තියෙනවද? ඔව් සහයි ස්වාමීන් වහන්සේ දැන් අපි මොකක් හරි දෙයක් දිහා අනාපයක් හරි අමනාපයක් හරි ඇති වුණා කියලා දැනගත්තට පස්සේ ඊට පස්සේ ස්වාමීන් මොකද කරන්නේ? ඒක දකින්නවා මේක මනාපයක් මේක අමනාපයක් කියලා ඒ වෙලාවේ ඒක එකපාරට එනවා හිතට. ඊට පස්සේ ස්වාමීන් ඒක එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? ඇත්තට මේ දැකීමම ලොකුම ලොකු මේ තමන් තමන් කවුද කියලා ආબોධ කරගැනීමේ වර්තමානයේ ආબોධ කරගැනීමේ කෙලෙස් හඳුනා ගැනීමේ ප්‍රධානම පියවර ඒක තමයි. එතකොට දන්නවා අඩු ගන්න සංසිද්ධියක් කියලා කියන්නේ දෙකක එකතුවක් කියලා. පිටින් ඇතුළට යමක් එන්නත් ඕනේ, ඇතුළෙන් පිටතට යමක් යන්නත් ඕනේ. මේක නොදැක්කා නම් අපි අනිවාර්යයෙන්ම වැරද්දපටවන්නේ බාහිරට. බාහිරෙන් දැකපු දේ තමයි මාව මේ කේන්ති ගැස්සේ මාව රාග ඇවිස්සුවේ කියලා. ඉතින් කැකිලි රජුරන් කතාව අහලා තියෙනවනේ. කැකිලි රජුරන්ගේ නඩු තීන්දුව යන්නේ එතනින් තමයි. මේ දේ කෙරුවේ අසවලා. එහා නැත්තම් අසවලා. ඉතින් අපේ මුළු අධ්‍යාපන ක්‍රමයේම අපිට උගන්ලා තියෙන්නේ වැරද්ද පිටතට දාන්න. ඇතුලෙන් එන මනාපයමනාපේ දැක්කනම් අපි ගන්නවා දැන් දෙකක් තියෙනවා කියලා අඩු ගන්න පිටින් මොකක් රූපෙකුත් දැක්කා ඇතුලෙමුත් මේ රූපේ දකින්නටම අඳුනාගත්තයි කියලා කියන්නේ ඒකට ඒකට මනාපයමනාපේ පහළ වුණා එහෙම නැත්නම් අඳුරන්නේ නැහැ කියලා කියන්නේ මතකට යන්නේ නැත්නම් මනාපත් නැහැ අමනාපත් නැහැ අපි දකින්න රූප වලින් 90ක් විතර වගේ මනාපමනාප නැහැ ඒව හැලෙනවා එතෙන් තමයි නිවන තියෙන්නේ හැබැයි අපි අල්ලන්නේ නැත්නම් යෙදෙන්නේ මේකට කියන්නේ ව්‍යාවෘත වෙන්නේ වඩාම මනාපේසෝ වඩාම මනාපේ තියෙන එක හරියට හරක් කාලා අමාරලා කනවා වගේ ඕක තමයි නිින්දෙදිත් අපි හීන වශයෙන් දකින්නේ. ඒ කියන්නේ තරම් දැඩි කෙලෙස් වලට ආසාවක් තියෙනවා. මෙන්න මේක දැක්කනම් පේනවා බාහිර රූපය කියලා කියන්නේ යෝජනාවක් මනාපමනාපය කියලා කියන්නේ යෝජනා ස්ථිර කිරීමක්. ඊට පස්සේ ඒක විවස්ථාගතයි. යෝජනාව ආවට ස්ථිර කෙරුවේ නැත්තම් මනාපමනාපය පහල කෙරුවේ නැත්තම් ඒ යෝජනාව අවලංගු වැඩක් නැහැ. ආවයි කියලා වැඩක් නැහැ. සභාවට වැඩගත්තුමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යෝජනා කරන හැම එකක්ම අපි මනාපමනාප දෙකෙන් සීල් එක ගහලා අසං කරන්න ගත්තොත් ඕක තමයි සංස්කාර ඔය ඔය මනාපමනාප පහල කරලා ඒ අනුව අපි කටයුතු කරන එක තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ මේක මේ ගොතනවා. මේක මේ මේ වර්ණගනවා. සංස්කරණය කරනවා. මේ ප්‍රතිසංස්කරණය කිරීම හොඳට දැනගන්න අඩු ගානේ ඇතුලෙන් හැම සිද්ධියක්ම මතකෙට යන්න නම් මනාප දිගේ හෝ අමනාප දිගේ යන්නේ. එතකොට මේ මනාප මනාප දෙක දැක්කම අපි දන්නවා පැහැදිලිවම බාහිර රූපෙ දිගේ හිතවිලි වල්මත් වෙනවට වැඩිය දැන් සංසිද්ධිය දකින්න. සංසිද්ධිය එක පියවරක් දකින්න මේ රූපෙත් එක්ක මේ ශබ්දෙත් එක්ක මේ ගඳත් එක්කම මට මනාපේව අමනාපේ පහළ වුණා. එතකොට මමයා නැත්නම් මේ සිද්ධිය සාධාරණීකරණය කිරීමක්. සිද්ධිය සිද්ධියක් බවටපත් කිරීම නැත්නම් සංස්කරණය කිරීමක් කරන්න අඩු ගාණ 150ක් මමයා ඉන්නවා. මමයා නැත්නම් ඒක සංස්කරණයක් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. අලුතින් දුක ඇති කරන්නේ නැහැ. සිද්ධිය හලන්න පුළුවන් එතනින් අපේ මමයා ගිහිල්ලා යටින් නූල වදින්නේ නැත්නම් ඒ නිසා මනාපමනාප දෙක දැක්කොත් අපිට තේරෙයි අපි වැඩිම මනාප වැඩිම මනාප දේවල් වලට තමයි ජීවිතේ නොකරම බැඩි දේවල් කියලා අපි ගත කරන්නේ. මේවෙන් තමයි වැඩියෙන්ම කෙලෙස් උපදවන්නේ. කොච්චරද කියනවනම් සරුවචනන් සඳහන් කරලා තියෙනවා පෙමතෝ ජායති සෝකෝ. මේ ලෝකේ අපිට වැඩියෙන්ම සෝකය ඇති කියලා තියෙන අපි ප්‍රේම කරපු කට්ටිය. අපි වඩාම මනාපයි කියපු කට්ටියගෙන් අමනාපයි කියපු කට්ටියගෙන් අඩුයි. දන්නේ නැති කට්ටියගෙන් මධ්‍යම කට්ටියගෙන් කවදාකවත් දුකක් නැහැ. ලෝකේ වැඩි හරියක් සෙනක ඉන්නේ අපි දන්නේ නැති අය. කවදාකවත් දුක නැහැ. වැඩියෙන්ම දුක දෙන්නේ මනාපය. ඒ නිසා මේක මනාපමන අප දැක්කනම් සිංහල කමෙඩි කියනකොට මේ විඳින්නේ ඉල්ලගෙන කන කෑම පරිප්පුවක් කියලා තේරෙනවා. ඇදගෙන නාන නෑමක් මෙතන තියෙන්නේ. බෙදාගෙන කන කෑමක් තියෙන්නේ. ඒ නිසා කාටවත් දොස් කියන එකක් නෑ ඊට පස්සේ. ඇයි හත් දෙයියනේ Tamanne මේ මනාපමනාවේ පහල කරන දේ මේ කොහොද ගන්න එකද? බුදුහමතු පෙන්නලා තියෙන නේ නොකර ඉන්න පුළුවන් කියලා. බුදුහමෝ ධාරියට කිව්වනේ වෙන්නේ බාහිර ධාරියට චීතිය. ඔච්චරයි. ඔතනින් නැත කරපන් කියලා. නමුත් මනාපේ අමනාපේ පහළ නොවි ඉන්නවා කියන එක වෙන්නේ වෙනවමයි. ඒක බුදුහාමුදුරන්ටවත් වෙනවා. නමුත් එතකොටම එළඹ හිටනවා හිත. එතනම ප්‍රමාදයට යන්නේ මනාපමනාපේ දිගේ හෝ රූපේ දිගේ හෝ තරංග ගහන්න යන්නේ. ආ දැන් ඔන්න කොක්ක වැදුනායි කියලා දන්නවා. ඊට පස්සේ දන්නවා දැන් ඉතින් බෙදාගෙන කෑමක් තමයි තියෙන්නේ කියලා. ඒක නිසා ඒ මෙතනදී තමයි ඉස්සල්ලාම අපි මේ සංසාරේ බාහිරාවර්ති වෙන එකනේ අපි කරන්නේ දැකපු රූපෙ දිගේ තරංග හරින. දැන් ඇතුළට හැරෙන්න ගන්නවා. මේ මේ රූපේ සිද්ධියක් උනේ මම මේකට මනාප වෙච්ච නිසා. මම මේකට අමනාප වෙච්ච නිසා කියලා අර කොක්ක බොබින් එකකින් වැටෙන පුඩුව තේරුම් ගත්ත දවසේ තේනවා මේ මූල ධර්මයේ අම්මටත් එකයි අප්පටත් එකයි ගුරුවරටත් එකයි රජුරණත් එකයි බෞද්ධයටත් එකයි අබෞද්ධයටත් එකයි ඔක්කොටම සිද්ධ වෙන්නේ මේකේ. ඔව් මායя කරලා තියෙන්නේ මේක රූපෙ පැත්තට හරවලා මනාපමනාපේ යටපත් කරලා පේන දෙන්නේ නැතුව රූපෙත් එක ගහගන්න. උදේ පාන්දර මුලිච්චුනේ තෝ තෝ නිසා තමයි දවස කාල කන්නේ උනේ කියලා අර දැකපු රූපෙට බණේ. හාමුදුර කෙනෙක් එහෙම දැක්කෝ ගණ්ඩම දෙයක් නැහැ කියනවනේ දවසේ. උදේ පාන්දර. දඩය කාට දඩේමකවත් හම්බෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා හාමුදුරන්ගේ දෝෂේ තමයි දකින්නේ. එයාට කැකිලි රජුන්ගේ තීන්දුව තියෙන්නේ. ඔය ඕනම නඩුකාරයෙක් ගන්න තීන්දුව ඔතනදී අභියෝග කරතයි. හැම ලන්දේසි රෝම නීතියම කරලා තියෙන්නේ මේ රූප ලෝකේ ඉඳගෙන. ඒක නිසා කියන අඩු ගානේ නඩුකාරයෙක් හරියට නඩු තීන්දුවක් දෙන්න අඩු ගානේ පළවෙනි ධ්‍යානෙවත් ඇති කරන තියෙන්න ඕනේ මේ ඇතුලෙන් යන කොක්ක නිසායි මේ නඩුවක් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් නඩු වෙන්න පුළුවන්. ලෝකෙ හිද්දි නැතුව ඒ. නඩුවක් වෙන්නේ කොක්කක් ගිහිලා තියෙනවා මේ පැත්තේ. ඒක ඔක්ක දිගහැරලා තිබුණා නම් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක කියනවා ඔය දෙන නිශ්චි විනිශ්චය සේරම සංසාරේ තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක අපේ පොතේ තියෙන රාජාධිකරණයට යන්නත් එපා. චෝදකයක වශයෙන් කිසියම් අනුන්ගේ දෙයකට තීන්දුව කරන්න යන්න එපා. මොකද උඹ දන්නේ නැහැ. උඹට කොහෙද අයිතියක් තියෙන්නේ? මේ මිනිස්යා දැකලා රාගය ඇති වෙනවා ලෝකසනිකවත. ඌලඟ තියෙන තකතිරුකම ඉන්නේ කොක්ක ගහගෙන තියෙන්නේ. ඒ මනස අපේ පැත්තේ කෙනෙක් වෙන්න පුළුවන් විරුද්ධ පක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක කවදාකවත් නැහැ කිසි දෙයකට විනිශ්චය කරන්නේ බයක් ඇති වෙනවා. අපි කොච්චර පොඩ්ඩක් දැනගෙනද කොච්චර වැරදි නීති ක්‍රියා මාර්ගයක ඉඳකට මේ අනුන්ගේ දේවල් තීන්දුව කරන්න යන්නේ. අනුන් හරි වැරදි කියන්න හදන්නේ මේ තමන් ළඟ අස්පනා පිට සිදුවෙන දේවල් දන්නේ නැතුව. භවනා නොකර. නිසා කොච්චර දන් දුන්නත් මේක අල්ලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දන් දාන කුසලයෙන් පුළුවන් වෙයි කියලා හිතනවාද? මේ ඇති වෙන මනාපයමනාපේ අල්ලන්නේ. කොච්චර සිල්ලක් අපුලුවන් වෙයි කියලා හිතනවා. කොච්චර සමතෙන් අත්ත සමාපatti ලැබුවත් පුළුවන් කියලා හිතනවා. ඊට වෙනම භාවනාවක් තියෙනවා. ඒක තමයි විපස්සනා කියන්නේ. දාන කුසලය මතුවේ හින්දාද අර වතුරේ විග්‍රහ සමාන වෙලා නැවතත් මෙහාට සසරට වැටෙන්නේ. තේරුණා ප්‍රශ්නේ තේරුණා. වතුරේ ගිලිනවා වගේ යන්නේ නමන්නේදී මොහොතකටපත් වෙනවානේ භාවනාවේ. නැවතත් ඉතින් එතෙන්දී ඉස්සරහට යන්න නතුව මෙහාට වැටෙන්න ඉස්සරහට යන්න නතුව මෙහාට කියලා කියන්නේ කොහෙටද? නැත්තර නැතිවීමට යෝගියා කැමති කැමති ඒ වුණාට මෙහාට ආයි මේ මමයි කියන කොටසට එනවා. ඔව් ඒකයි දාන කුසලයි මොකද්ද සම්බන්ධය? ඒ නිසාද දානි කුසලයේ තියෙන හින්දා අපි මෙහාට ආපහු වැටෙන්නේ. නෑ ඇත්තටම දාන කුසල හැම වෙලාවෙම නරකටම නෙවෙයි තියෙන්නේ. නරක කුසල හැම වෙලාවෙම සංසාරට බඳිනවා කියලා කියන්න බෑ. එහෙනම් දාන නොදීදී වෙති කියලා බුදුහාම කියන්න තිබුණානේ. දාන දුන්නා නම් ඒ එහෙම தත්ත්වයකින් නැවතත් දැන් මරණසන්න පත්‍යයකට පත්‍යයකටපත් වෙලා නැවතත් මා කියලා ආවිත් අල්ලගන්නේ කොතනින්ද ඒකට දාන කුසලයේ විශේෂ සම්බන්ධයක් නැහැ. ඒක තමයි මේ මේ වතුර වැඩිච්ච මිනිහා පිටුරු ගහරි අල්ලනවනේ. ඔය වතුර වැඩි දැන් වතුරේ ගිරනා සමාන මොහොතක් පත් වෙලා ඉතින්දී නැවතත් මෙතෙන්ට අපි ආවේ දැන් පත් වෙන අත්දැකීමක් ඉඳලා තියෙනවා. කියනවා ඒ ඒකේ ආපහු මෙතෙන්ට ආවේ. ඒතකොට මම කියලා දැන් අයිත් අපි කියන්න එපා එතන මම කියන්න ඕනේ. මම මම කියන්නේ. බහුවචනයක් නැහැ එතන. ඔතෙන් යනකොට හොඳටම තේරෙනවා දෙවන්නේක් නැහැ කියලා. ඔව් ඒතකොට තේරෙනවා. ඉතින් මෙතෙන්ට වැටෙනවා. ඒක තමයි තකතිරුකම කියන්නේ. ඒක තමයි සුද්ධ අවිද්‍යාව කියන්නේ. ඒක තමයි මොහේ කියන්නේ. ඒක ඒක කොක්ක හැදිලා තියෙන්නේ කරන්ට් එක මේ පැත්තට වැදිනවා තත මේට නැමෙන්නේ. ආ ඒකේ අහන්න දෙයක්. මේ පැත්තට වුණොත් මෙහෙට නැමෙන්නේ. ඉස්සරහට යන්න මගක් තියෙන්නේ. යන්න තියෙන කරලා මේක මෝඩකම කියලා ගන්න එක තමයි. තකබදීරකට ආවට පස්සේ ගැලුම්කාර අපිට කිසිම ආරක්ෂක දෙවි කෙනෙක් නැහැ. අපේ සංඥා ටික විතරයි. ඒ සංඥා ටික ඇදනම් ඒ පැත්තට තමයි අහුවෙන්නේ. මේ පැත්තට කරන්ට් එක වැදුවොත් මේක අත මෙහෙට නැමිනවා කියන එක ඔයාගේ දෝෂිකුත් නෙවෙයි කරන්ට් එකේ දෝෂ නෙවෙයි ඇහැටි. ඒ නිසා කරන්ට් තියනවද බලන්න මේ පැත්තේ බලන්න කියලා. ඒතර මෙහෙමනේ නැමෙන්නේ. එතකොට වදින්නේ නැහැ. වැදුනට ඉවරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ ශාසනයේ වැඩ වමතින් අල්ලන්න එපා, දෝතිම්ම අල්ලපන්. අපි අන්තිම මරණ මොහොතේදී හෝ භාවනාදී දෙන්නේ අමනෝඥ වඳුරෙකුට කඩුව අතර දීලා තියෙන්නේ. අපි බුදියා ගන්න. මොකද උනේ කඩුව රාජකීය කඩුව අතර දීප වඳුරා රජු බුදියා ගත්තට පස්සේ ඌ මැස්සා කියලා කෙටුවේ රජුරවන්නේ. ඉතින් එහෙව් එකකට දීලානේ අපි මේ සාසනේ සාතිකයක් ඉල්ලන්නේ රක්ෂණයක් ඉල්ලන්නේ අපි ගාල්පාසි දිව්‍ය ලෝකයයි මේ අම්මම මට මත උපදින සංසාරේ ඔබම මගේ පිය වේවා ඔබම මතුවේ බුදු මොන බයිලාද කියලා බලන්න සම්පූර්ණ පොට සූදු ගෙලින්නන්නේ ගෙලින්න තියෙන්නේ අන්තිමට මරණ මරණ මොහොතක් ඕනේ නැහැ. මරණ මොහොත නේ ඇක්සිඩන්ට් එකක් වෙනකොට බලන්නකො. ලස්සන රූපයක් දකින්නකොට අපිට මොකද වෙන්නේ බලන්නකො. තරහ ප්‍රභාකරන් දකින්නකොට මොකද වෙන්නේ බලන්නකො. ඒව අපේ දේවල් නෙවෙයි ඒවා යන්ත්‍රය යන දේවල්. ඉතින් මේවටනේ ආදිවාසීන් කියන්නේ සිංහල බුද්ධ ආගම කියන්නේ. ධාන කියනවා මේ තරම් අසරණ මේ තරම්ම කිසිම විදියකට හොඳ නරක දෙකවත් තේරෙන්නේ නැති. ගින්දරත් එක ශ්‍රී ලංකන්න පොඩි එකෙක් වගේ. 33000 කරන්ට් එකක් ළඟ තිබ්බ වඳුරෙක් වාගේ. ඉන්න අපි මොන කෙනොන කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඔක දැන්වත් තේරුම් ගත්තොත් කොච්චර ගිනි කන්දක් උඩද ඉන්නේ. මරණ මොහොතේදී ඕනේ නැහැ මේ ඇතපය හොඳට තියෙන වෙලාවේදී. හයිය හතේ තියෙන ඉලන්දාරිකම් තියෙන වෙලාවදී පොඩ්ඩක් කරලා බලන්නකෝ. කාටවත් කතා කරන තරම් අපිට පිටකොන්දක් තියනවාද කියලා අපිට තියනවාද කියලා මේ මේ න්‍යාය පත්‍රයක් අපේ ගමනේ උදේ පාන්දර නැගිලා කැසපොට ගහගෙන එළියට බැසට හැන්දාවට එන්නේ හැමදාම බලාපොරොත්තු සුන් වෙලානේ කවදාකවත් වෙනද හරිය දවසක් සියල්ල සුන් වෙනව මරණ මොහොතේදී දෙක 100ට 100ක් වශුව ඒ තියෙද්දිනේ මේ අඳුර පාන්නේ ඒ තියෙද්දිනේ මේ අපි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානකම් කරන්නේ ඒ තියෙද්දිනේ මේ අරකා හොඳයි මේ කාන අරකයි කියලා මේ කරන නාටකම විකාරය මේක මේ මේ වේදනට්ට පුද්ගලයෙක් විසින් කරන විකාර මේකේ තියෙන්නේ. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ අසරණකම තේරුම් ගන්න ඕනේ. මරණ මොහොතකට යන්න එපා. මොන දෙයට ආවත් අවසාන විනිශ්චය ගන්නෙ. දැන් නිලමාලි යෝධයයි මනමේ කුමාරයා රණ්ඩු කෙරුවට පස්සේ විනිශ්චය කරන්නේ කවුද? මනමේ කුමාරි. කාටද කඩුව දෙන්නේ? මාසද්දට. කුමාරි කල්ලාතු තීද්දුයි. තමන්ගේ ස්වාමි පුරුෂයා ශිෂ්ටාචාර වූ බැච් ස්ටොප් කරපු තමන්ගේ දක්ෂකමට කුමාර දීපු මේ නිල වශයෙන් විවාහ වෙච්ච පුරුෂයා ඉඳද්දී සුකුමාර රාජකුමාරයෙක් ඉඳද්දී රාජ්‍යයක් හිමි මස්රද්දට හිත බැඳලා තියෙන්නේ කල්ලාතෝ කුමාරයා දන්නේ නැහෙනි නැත්තම් කඩුව දෙනවා මේ යමන මේ පරට්ටිට අන්තිමට පාත කඩුව දුන්නා පස්සේ මෙයා යනවා ප්‍රේම කරන රජු රෝගා වැඩි කුමාරයා කාට වැඩි කුමාරට කියලා අම්මන ගති යති මෙවැනි අංගනන් මවැනි යන්හට කමන සරණද කියලා තෝ ඵලයන් රත්තරන් බට්ටු විතර දීපිය කියලා එළවනවා. වැද්දට මොලේ තියෙනවා. මේ ගෑණි මිනිහට කරපු දේ මටක් කරනවා. ඔන්න ඔය මනමි කුමාරගාව කඩුව තීද්දි රටන යන්නේ කියලා මතක තියාගන්න. කඩුව කාට දෙයිද කියලා මනමි කුමාරි අපි දැනනට කල්ලාතෝ තීන්දුව කළ ඉවරයි. මනමි කුමාරි කැමති මාස් වැද්දට. කෙලෙසට. සංසාරේ. කුමාරයා හිතන්නේ මගේ විවාහක බිරිය රාජකුමාරි ඒකේ වෙනියොම මේ සරණට වැදුනේ. ආයුධේ පැත්තට තිබේ ශිෂ්ටාචාර නිසා වැද්දා බිම දැම්මා. ගියන් කඩුවම ගේ කුලල කපන්න කියනකොට මොකක්ද ඉන්නේ කෝපෝ දෙන්නේ. ওই ටික තමයි වෙන්නේ බෞද්ධයටයි අබෞද්ධයටයි කාටවත් අක්කමුක්ක වෙලාවේ. ඒකයි භාවනා කරලා ඒ අක්කමුක්ක වෙලාව හොඳට අත්දැකලා ඉතින්දි කවුද මේ අර වඳුරට කඩුව දීපු රජ්ජුරුව වගේ මනමේ කුමාරට කඩුව දීපු මනමේ කුමාරයා වගේ එයාගේ විනිශ්චයට අපිට බලපාන්න බෑ වෙලාවේ. ඒ විනිශ්චය ඒක කල්ලාද විනිශ්චය වෙලා. ඒක සංසාරෙට. කද්දාක හිතන්න බෑ අනුකම්පාවටවත් තක්කමුක්කදී නිවන ඉස්සරහට එයි කියලා. අපි නිවනට පැනලා යන්න ඕනේ. ඒ නිසා හොඳට හයියත් තියෙනවාදී නිතරම බලන්න ඕනේ. ඒ දැක්කා පළ පස්සේ අනම්මනම් තීන්ද විනිශ්චය කරන්න යන්න එපා. දැක්ක පණින් නැතර කරපන්. උඹේම ගෑනුණත් උඹේ පැත්තට නැහැ. විශේෂයෙන්ම කොමනක මිනිහගේ පැත්තට නැහැ. ඒ ඒක ෂුවර්. බඳින්න ඉස්සෙල්ලා නම් ඉතින් අන්නේ ඉර දෙන්නම් හඳ දෙන්නම් මණිකට සාරි දෝනේ ඕන දෙයක් තියෙනවා. වැන්දලා පස්සේ ඒක මොකක්වත් නැහැ. ඒක ඉතින් හොඳටම දන්න දෙයක්. ඕක ඉතින් භාවනාවේදී තොච්චරම තමයි. ඉතින් ඒක නිසා පුරුදු කරන්න ඕනේ ඇස් තිබුණාට මොකද අන්දෙක් වාගේ, කන් තිබුණාට වගේ බීරෙක් වාගේ. එතකොට හිතෙන්නේ අසරණයි අනත අනතයි නම මරණ මොහොතේදී සසරණයි. මොකද මේ කල්යතු අත්දකලා තියෙනවනේ. මේ කිසි කෙනෙක් අපිට නැහැ. ඇහවත් කනවත් නාසෙවත් දිවවත් කයවත් මතකෙවත් ඒ සේරම එකතු කරලා තියෙනෙත් කෙලෙස් මනින්නෙත් කෙලෙස් තුලින් දකින්නෙත් කෙලෙස් තුලින් ඉතකා දාක නික්ලේශී අදහසක් පෙන්වන්න බෑ ඒකට. මරණ මොහොතේදී ඒක ඒ සිද්ධිය ප්‍රයෝජනක් වෙනවා. ඒ සිත් මරණයට ඉස්සෙල්ලා අත්දකලා තියෙනවා. මරණයට ඉස්සෙල්ලා මරණය අත්දකලා මරණයට අමරණීයත්වයට යන්න නම් මරණය හරහා යන්න වෙන්නේ. ඒ නිසා ජීව භාවිතා කරනකොට මේ ළඟදී පල්ලයට ටිට එකදී ඇහුවා මේ ඇතුළත පාළු වෙන ගතියයි මරණ අත්දකින්න එකයි. භාවනාදී මරණේ වගේ අසරණ වෙලා තනි වෙලා দাঁඩි දාලා හීන් দাঁඩි දාලා වෙවුලන වෙලාවක් වෙනවනේ. මේ භාවනාවේ මොන මොන මට්ටම්ද කියලා. ඉතාලම ගැඹුරු මට්ටම තමයි හොඳටම තමන් වතුර යට තියාන හුස්ම ගන්න දෙන්නේ නැතු වගේ මිරිකගෙන ඉන්න වෙලාවක් එනවා. දියසුලියකට අල්ලලා කරකවන්න පටන් අර ගන්නවා ආතපాత නැති වෙන්න අතපය හතර ගැළවිලා යන්නේ. එහෙම නැත්නම් ගින්නට දානවා දාඩිය හිහින් කණින් යන්න හුස්ම ගන්න බෑ රස්නිය වාතේන තරමට යනකම්. නැත්නම් මයිල මයිල අල්ලලා ගලවනවා. ගොළු බෙල්ලගේ මස් කලවනවා වගේ. ඒ කොහොම වෙනකලුත් මේ මේ වේදනාවත් මම නෙවෙයි මගේ නෙවෙයි කියන තරමට ඔක මැරෙන එක වියන්නේ. මේක හොඳයි කියන මට්ටමට සාදර වුණොත් ඔන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරා කියයි. අපි වෙලා බාම් ගන්නයි, ඉන්ජෙක්ෂන් ගහන්නයි, සීනති කරවන්නයි, වේදනානාශකයි ගන්න ගමටන් අරගත්තොත් ඉතින් දුක්ඛ සත්‍යෙ මොකද වෙන්නේ? ඒකට බණ කියයිද දොස්තරලා? දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න මයි ගාට එන්න එපා, ගෙදරින් කියලා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කියලා කවුරු හරි කියයි. මොකද ඒකට ඒගොල්ලන්ට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ බණ නෙවෙයි බුදුරජාණන්සේ කියන්නේ මේක කෙලින්ම සුද්ධ වශයෙන්ම බලාපං ඔය හැම දුකකම තියෙන නිවන. ඒක හරහා ගියොත් දුප්පතාට ලේසි. මොකද පොහසතගාව ක්‍රම තියෙනවනේ ඒක නැති කරන්නේ. নানা ආකාරකම වට කරගෙන ඉන්නේ. දුප්පතට කරණ දෙයක් නැති හින්දා ඌ කෙලින්ම මූණ දෙනවා. මොකද බුදුන් කියලා තියෙනවා. අනිකුත් සෑම ශාස්ත්‍රවලෙක්ම කියලා තියෙනවා. ওই දුක තුලයි ප්‍රශ්න තියෙන්නේ. ඕකට මූණ දෙන්න පුළුවන්. වට්ටක ගලක කවදාකවත් වැලට තරන්න බැරි gediy හටියක් නැහැ කියලා කියනවනේ. එන්න හැම දුකක්ම දරන්න පුළුවන් ඒ වෙයි නතරපන්. සංසාරෙමුත් ඔතෙක්කල් කෙරුවෝ අයින් කර කර ඉන්න එකනේ. අයින් කළා කොහෙද යන්නේ? ඔය සනීප කොල්ල මොකද කරන්නේ? ආයෙත් ගිහිලා කෙලස් ගොඩක නෙවෙයි. ඊට මීට වැඩි හොඳයි පැමිණි දුක් පැණි රහයි කියලා. එන දේ දරාගෙන ඉන්න එක. බැරි වෙලාවල් එයි. එතකොට කවුරුහරි ළඟින් ඉඳලා කරන දේ කරන්නේ නැහැ. ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ. ඒක පේන්නේ නිකන් මේ ඇස් තියේදී රූප නොබලා ඉන්නවා කිව්වහම ඒක නිකන් පේන්නේ බංකොලොත් ලබලා වගේ. කන්සත් කන්තියේදී බීරෙක් වගේ හිටපන් නැත්නම් සුතේ සුතමත්තන් කිව්වහම හිතෙන්නේ මේ මෙච්චර වටිනා ලැබපු පින් කරලා ලැබපු සද්දරි වලින් වැඩක් ගන්නෑ. පුළුවන් නම් නොකර ඉන්නකෝ. අන්න එදාට තේරෙයි කොච්චර පෞරුෂත්වයක් ඕනද කියලා මේ දේ කරන්න. කොහොමද මේ ඒ අතුලින් පිටතට යන මනාපමනාප දෙක දැක්කා දැකපු එකේ මම අර මේ අර කොන්ෆරන්ස් එකට ලියපු පොතක් කියුවා ඊපෙරද ඒක කියනවා ඒ වගේ දුක්ඛ සැප හොඳ නරක මනාපමනා පහළ වෙනකොට ආධුනිකයා මද මදහත්ව ඉන සීක පුද්ගලයා සහ රහතන් වහන්සේ ගත්තාම ආධුනිකයා දුක්ඛ සැප ඇති වෙලා මනාපමනාප ඇති වුණාට පස්සේ දකින්නේ. ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. හැබැයි එයාට පේනවා මේ මනාපේ නිසයි මේ දුක් ඔක්කොම ආවේ කියලා. ඒක බුදුබණ අහලා තියෙන කෙනාට සුතමේ ඥාණයට දෙනවා. නැත්නම් ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ කවුරු හරි ඌණියම් කරලා කවුරු හරි සැලසුම් කරලා කියලා. තේරුම් ගත්තොත් සුතමේ වශයෙන්. එයා කියනවා තේරෙනවා මේ ප්‍රශ්නේ ඇති නොවන තැනට යනවා මිසක් ප්‍රශ්නේ ඇති කරලා බෙත් බීලා කරන්න බෑ කියලා. ඒ මනුස්සයා උදාහරණයක් දෙනවා. ඒක මේ එච්චර සාභ්‍ය උදාහරණයක් නෙවෙයි. බඩේ වාතය පුරවලා තියෙන වෙලාවේ සභාවක් මැද හිටියොත් වාතය පිට කරන්න ගියාම කොච්චර ලැජ්ජාවටපත් වෙන්නේ නේද? මුත් වාතය පිට වෙන්නේත් කියලා නෙවෙයි. පස්සපැත්තේ දත් නැහැනේ. ඒක නිසා හොඳම වෙලේ තමයි බඩ නරක් නොකර ඉන්න එක. වාතය පිට කරන්නේ නැතුව ඉන්න එක ඇඟට හොඳ නැහැ. පිට කරපුවා සභා ගෞරවයට හොඳ නැහැ. වඩනර නොකර ඉන්න එකයි තියෙන. ඒ නිසා මේ මාසෙට තේරෙනවා වාත පිට වෙන්න බඩනරක් වුණොත් ඉතින් අවාසනාව තමයි. සෝරි තමයි වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ බඩනරක් නොකර ඉන්න එකයි. ඒ නිසා මනාපමනාපේ තියෙද්දිම අස්පනා පිට තියෙද්දි අල්ලගන්න පුළුවන් නේද? උණු නෙවෙයි. ලේ පිට මේ මට මේ දැකපු රූපේ නිසා මනාපයක් තියෙන මේ යමනාපයක් තියෙන කියලා ඒ මනුස්සයා කරන්නේ අභීත සටනක් කියලා තියෙනවා. එතකොට දැන් ඔය අහපු ප්‍රශ්නේ එතන තියෙන්නේ. මම අමනාපෙ දැක්ක මනාපෙ දැන් මොකද කරන්නේ කියලා. මේකම තියාගෙන රූපෙට හිත යන දෙන්නත් එපා, සද්දට යන දෙන්නත් එපා, ගන්ධට රසට නැතුව මේ ඇතිවෙච්ච මා විශ්ින් උනෝනුවේ අස්පනා අපිට ඇති කරපු මනාපමනාප මම මේ දකින්න කියලා බැලුවොත් උක රූපයක් බැලුවා, සද්දයක් ඇහුවත්, ගන්ධ බැලුවා, රස බැලුවත්, පහත ලැබුවත් එකයි. ඉන්දිය පහෙන්ම සිද්ධ වෙන්නේ එකමයි. එතෙන්ට යනකොට භාවනාව විශාල වශයෙන් මධ්‍යස්ථකරණයක් වෙනවා. මේ අතේ ඇඟිලි වලින් අල්ලන්න වෙනකොට මෙතනින් යටුවා. රූපෙන් බලන හොඳ නරක, සද්දෙන් අහන හොඳ නරක ඔක්කොම එක තැනට එනවා. තේරුම් ගන්නවා දැන් මම ඉන්නේ මනාපමනා පිස්සු නම් එකට ලැජ්ජ වෙනවා, බය වෙනවා. දැන් නම් මම මූණ දීලා තියෙන්නේ උපද උපදින මනාපය මනාපයට කියලා අභීත වේ චිත්තක්ෂණේ ඉන්නවයි කියලා කියන්නේ එළඹ සිටි සීයෙන්මයි ගත කරන්නේ. මනාපයට ලැජ්ජ වෙන්නෙත් නැහැ, අමනාපයට කනකාට වෙන්නෙත් නැහැ. මෙහෙම ඉන්නකොට ඉන්නකොට විතරක් එයා මැද හුණු හුණුවේ මනාපවන අප දැක දැක්කොත් ඇතිවීමට හේතු දැක ගන්න පුළුවන් තැනට යනවා කියලා. එතකොට තේරෙනවා මම මේ මේ තැනට ගියොත් මේ පුද්ගලයා ගාවට ගියොත් මට මනාපමනාප පහළ මේ කෑම කෑවොත් එහෙම වෙනවා. මේ ඍතුවේදී මට මෙහෙම වෙනවා. මේ තැනේදී මට මෙහෙම වෙනවා. ඊට පස්සේ වට නොගෙහින් ආරසා වෙන්න පුළුවන් ඉන්නේ උපදින මනාපමනාපේට කල්ලාතු ඉවන් කියන්න පුළුවන් තරමට Taman තුල ජීවන රටාව හදාගන්න. ඒක ඔක්කොටම වාසනාව නැහැ. ඔක්කොටම බෑ ඒ පුද්ගලයා මඟ අරවන්න. ඒ කෑම මග අරින්න. ඒ ස්ථානේ මග ඒ වටින් සෑහෙන තමන් ළඟ ඕන තැනක ඉන්න පුළුවන් ගතිය තියෙනවා. නමුත් ඒකට අවස්ථාව වෙන්නේ මනාපමනාප දෙක ඇස් උණුණුවේ ගොජ තමමින් දකින්න අවස්ථාව. ඒක සීක පුද්ගලයක වැඩක්. හොඳටම විපස්සනා දියුණු වෙත. ඊට පස්සේ අසීක කියලා කියන්නේ ආ එවැනි කුණු කන්දල් ගාවට යන්නෙත් නෑ. මොකද දන්නවා ගියොත් පාටලැවෙනවා. ඒකට පණින්න පෙර සීතා බලනු කියන තැනට ඒ නිසා ඒ මනාපමනාප දෙකේ අවස්ථා තුනක තියෙනවා ආධුනිකයා මධ්‍යස්ථ පුද්ගලයා සහ දක්ෂයා ආධුනිකයා වුණාට පස්සේ දැනගෙන ආධින වාස්වාද සලකනවා. මධ්‍යස්ථ පුද්ගලයා උණුණුවේ ගොජ දාද්දී ව්‍යාග්‍ර කැයිල තමන් කද්දී බලාගෙන වගේ මනාපමනාව දෙක පෙළෙන හැටි. එතකොට ඒ මනසට පේනවා රූපයක් බලනවා කියලා කියන්නේ මොන ණයක්ද කියලා. සද්දයක් අහනවා කියලා කියන්නේ මොන කරදරයක්ද? වේදනාවක් ඔක්කොම පේන පටන් අර ගන්නවා නිකන් මේ යා කියනවා මේ අතේ කෙස් ගහක් තියනවා බලනකට වැඩිය කිස් ගහ ඇහැට වැටිච්චාම කොහොම හිටියද කියලා. කිස් කැල්ලක් ඇහි අතේ තියෙනා වගේ දැනෙන එකයි ඇහැට වැටෙනා වගේ අර තියෙන මේ බලන රූපයක් පාස සම්පූර්ණ සංසාරිතිය. බලන හද්ද අහන සද්දයක් පාස තියෙන නිසා මේ වයිදී ඉව බැලුවට ඇහුවට අර කුණු ටික දාගන්න නැතුව ඉන්නවයි කියන එක මනාපයම නාපේ දැක දැක දන දන පුහුණු කරන එක වගේ. ඒක තමයි මේ බාහ්‍ය දාර්ශනිකයට බුදුහාමුදුරු අමු මස් දෙන්නා වගේ දෙන්නේ. ඌට ඒක තේරුණාට පස්සේ තේරෙනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ වෙදකම නෙවෙයි හෙදකම. එවැනි தත්වයටපත් නොවීම පිණිස කුමක් කළ යුතුද කියලා ඒක බුදුහාමුදුරු කියන ඒක දැනගත්ත මිනිහට සීලෙ ඉබේම එනවා. ඊටසේ දැනගන්නවා මේක කවුරු කවුරු රකින්ද රකින්න සීලයක් නෙවෙයි මේක වරද්දා ගත්තොත් අන්න ඒක සංසාරයක් දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ ඉක්මනවා. ඊට පස්සේ ඉන්දිය සමනය කරගන්නවා. ඊට පස්සේ බයලජ්ජා පාන. එතෙක් කරන සීලේ සීලබ්බත පරාමාශයක් වෙන්න ඉඩ තියෙනවා. නිකන් ලෝකේ රවට්ටන්න කරන එකක් නැත්නම් සද්ධායෙන් පමනක් කරන එක. අද මැදක පැන්න පස්සේ තමයි යමසර තේරෙන පටන් අරගන්නේ. විද්‍යා දදාති විනය ඇතිදී ඇති ඇති දැක්කොත් ඒක විනයක් ඇති කරනවා. විනය මොකද්ද? මේ අම අන්තරුදායක තත්ත්වයටපත් වෙන්නේ. Taman taman වශයෙන් යන්නේ නැහැ. ගිහි කාලේ කියලා, ගිහි ලෝකේ කියලා කියන්නේ ඒක සම්පූර්ණ විවුර්ත තුවාලයක්. දැනගත්තත් දැකගත්තත් ආය අඩිය පිටිපසට තියාගන්න බැරි ඉතින් ඒකත් තියාගෙන යන්නනේ ආන්නේ ඕනේ ක්‍රමෙනේ. ගිහිකමත් තියාගෙන නිවන් දකින්නේ කොහොමද? <laughs> ඒ නෙමෙයි යැවෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. කොහටද? මලහට පස්සේ නැරෙන්නේ පණ එන එකයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මේක මැරෙන්න ඕනේ හැම චිත්තක්ෂණෙම එහෙම තමයි. මේකට කියනවා භවනෙත්‍ය කියලා. මේ චිත්තක්ෂණේ ඉවර කරන්නේ ඊගාව නෙත්‍යයට ඊගාව චිත්තක්ෂණයට රාගය හෝ ద్వේෂය කොක්ක තියලා. ඒකට නිට්ටියක් තියලා නේ. ඒ නිට්ටිය ඊගාට ලොකු වෙලා ඒකෙන් ආයෙ නිට්ටියක් තියෙනවා. අර රේන්ද ගොතනකොට පුඩුවෙන් නතර කරන්නේ. පුඩුව තිබ්බා ඊගාට දාවත ආයෙ පුඩුවකින් නතර වෙන්නේ. ආයෙ ගහගෙන ගහගෙන යන්න යන නූල් තියෙනකන් ගහගෙන ගහගෙන යන්න පුළුවන්. පුඩුවෙන් දමලා ඇද්දොත් තද වෙනවා. කට්ටයින් කරලා නූලෙන් ඇද්දොත් දිනනවා. අපි අල්ලන්නේ පුඩුවෙන්ද නූලෙන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි ඉතින් සංසාරය දිහා බලනවා පුඩුවෙන් අල්ලන එක බොහොම ශාස්ත්‍රීයයි බොහොම තාර්කිකයි මේක මගේ මම කරාදී හැම වෙලාවෙම හයියෙන් අල්ලන තේ පුඩු වෙනයි තේ එන්නේ තද වෙනවා භාවනාවට මේ ගිහිල්ලා වෙච්ච දෙයක් ඔය කිව්වේ දේවතාවා තුන්වතාව මේ තැනට යනවායි අර වතුර ගිල්ල හා සමානව පත් වෙලා ආයි ගොඩට පනින ඒ කියන්නේ එක සැරයක් මැරෙන්න ඕනේ තාම තියෙන බයසුල්ලා දහස්වර මැරෙනවානේ වීරය එක සැරයයිනේ මැරෙන්නේ ඉතින් ඕක යන්න ඉස්සලම කියන අපේ ලොකු සංස් කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්න. වෙන දෙයක් වෙච්චවයි කියලා. කය නම් තියෙන තී වේවා. මේ කොයි මොකුත්ම නැති බව රෙකෝඩින් නැහැ. ඒ උනාට හයිට් වැටෙනවා රෙකෝඩ් නෑ ඒක ලෑස්තිලා ගියානම් හරි. ඒකට යන්න ඕනේ ලෑස්ති වෙලා මෙතන ගියාට පස්සේ තක්කමුකු වෙන්න එපා. අම්මගේ ඩොක්කට ගියා වගේ, හාව පැලසට ගියා වගේ මට මෙතන විවේකී වෙන්න ලැබේවා. හිඳාඩිය දාන්න නැතුව දැන් චින්තාමය වශයෙන් දැන් ඒක හිතන්න ඕනේ. ලෑස්තිලා යනවා කියලා කියන්නේ හිතනවා කියන එක වැරදි. සූදානම් ශරීරය කියලා ඔය වාලදක්ෂ ව්‍යාපාරේ තියෙන්නේ. සූදානම් ශරීරය කියලා කියන්නේ සතෙක් වෙන්න පුළුවන්, ඕනේ අනුසරක් වෙන්න පුළුවන්. ලෑස්තිලා ගියොත් එයාට එච්චර කරදර වෙන්නේ නැහැ. ලෑස්තිලා නැතු කැලේ කියලා බුදිය ගත්තොත් ඉතින් දියුම කුලුව කෑවා, වලහ කෑවා, ඉතින් සර්පයා කෑවා කරන්න දෙයක් නැහැ. කැලේට ගියාට පස්සේ බුදියන්ට නෙමෙයි යන්නේ. අබෝල් අවදීන් ඉන්න ඕනේ කොයි එක කොයි වෙලාවෙ කොතෙන් එනවද දන්නේ. යෝගාවචරය කියලා කියන්නේ අප්‍රමාදයේ අවදිභාවයේ බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධ කියන එකයි. ඒ අවදියෙන් ඉන්නවනම් දැන් මේ යන්න හදන්නේ මම අසරණ වෙන තැනට. තනි වෙන තැනට, බය වෙන තැනට කියලා යනවනම් ඕක තමයි මම කියන්නේ මගේ වචන හැටියට පුරුෂකම කියන්නේ ඕනෝකට. පිරිමකම. ඔතන චර්චුරු ගන්නවනම් ඉතින් මොකද කරන්නේ? ඒ ඒකේ අතර මේ සැලසුමේ තියෙන වටිනාකමනේ. ඒක පැහැදිලිද? දවස් 3කට කලින් යන සයිස් එකක් තියෙන්නේ. ගෙදර යන සයිස් කියලා අපි කියන්නේ. මේ ගෙදර යන සයිස් එකේ කල්පනා තියෙන බඩු පැක් කරනවායි. ඉතින් මොනවා හරි කාරණාවක් આવොත් වරුවකට කලින් දැන් අන්තිම දවසේ අන්තිම වරුව මේ කාම රස කරන්න දාන. ඊට පස්සේ දා පැයකට විතර කරමින් බඩු ටිකස් කර ගන්නවා. ඊට ඉස්සෙල්ලා රෙදි හොදා ගන්න. ඉතින් අර දවසම ඉවරයි. ඔය වුණ මගුලක් වයන් අන්තිම වෙලාව ගහලා පුකර පයින් ගහලා එළවනකන් හිටපන් කියලා ඉඳාරින්නේ. කද්දාකෝ කරන්නේ. අපි ඒක උඩ සැලසුමක් නැති වෙනවා මේ කිසි කිසි කිසි කිසි නෑ කිසි කිසි. හන්දේ සැලසුම තියෙන්නේ මොකටද? කල්ැතු ගෙදර යන්න තමයි. ඉතින් මේව කාටක උගන්වන්න දෙයක් නැහැ. උල් කරස උල්ගසේ කටු උල් කරන්න ඕනේ ඇහැටි. මේක දිහා බලලා කියන්නේ මේකටයි ලෝකේ ඥානය කියලා කියන්නේ. ඔකට තමයි ලෝකේ ලෝකායත දැනුම කියන්නේ සැලසුම් කියන්නේ. ওই සැලසුම් කවදා වගතුවක් නැහැ. එයා කරන්න හදන ඊගා කොක්කට මස් කඩේ අමුණන එක තමයි. ලස්සනට අමුණනවා. හැබැයි හොඳ රත්තරන් කොක්ක. හොඳ ලස්සන කොක්ක කමුණලා තියෙන ඊට පස්සේ ඉතින් කතා කරන්න බෑ එල්ලි එල්ලි හිටපන්. ඉතින් එල්ලුණාට පස්සේ අපිට තියෙන කිසි බරක් නෑ. දැන් ඉතින් කොක්කේ වැඩි බාර අරගෙන තියෙන අපි කරන්නේ අර කොක්කට chance එක දෙන එක තමයි. හැම ඥානයක්ම කරන්නේ විවේකේ නැති කරන එක තමයි. ඒක අඥානකම කියලා තේරුම් ගැනීම තමයි බුදුහාමුදුරු විද්‍යාව කියලා කියන්නේ. අපි සැලසුම් කරලා කරන්නේ ඉල්ලලා දාගන්න එක තමයි. සැලසුම් කරලා ඒ ඒ දුක් ටික කාටවත් යන්න දෙන්නේ නැතුව මටම කියලා මගේ පල්ලේ දාගන්න එක තමයි ලෝකායත දැනුම කියලා කියන්නේ ඒකයි. ඒක නැතුව බෑ. මොකද ඒකේ තියෙන ආදීනව දැනගෙන ඒකේ සීමාව දැනගෙන ඒක පාවිච්චි කරනවා නම් කඩුවත් පාවිච්චි කරනවා කුපිය දාගෙන ලස්සන පාවිච්චි කරලා කිසි දෝෂයක් නැහැ. දැනුමුණක් ප්‍රශ්නයක් නැහැ. අන්න දැනුමට වාල්ුණොත් ගියා. දැනුම නම්බු කරගත්තොත් ගියා. අන්තට්ටුවක් පළදගත්තොත් ගියා. ඒතර දැනුමට දාස වෙනවා. අපිට ගන්න ඕනේ දැනුම Tamange දාසකත්වේ පාත් ගන්නවා. ඒකයි විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් දැනුම දැනුම මට්ටමේ නැත කරනවා. ඕන්ලාට වැඩ ගත්තා පස්සේ පැත්තකට දාන්න පුළුවන්. නැත්නම් මේක ඔයලා තිනේ ගහගෙන ඉන්න ගියොත් මේක මල කරදරයක්. සිටිවිල කියලා කියන්නේ භාවනා කරන වෙලාවත් ඔය කතා කරන්නේ එදිනෙදා වැඩ කරනකොට. හොඳ නරක තෝරනකොට තෝරේ වුණාන් පස්සේ හරි තේරෙනවා මේක සිටිවිල්ලක් කියලා. ඒක දිගින් දිගටම කරනකොට ඒක ඉබේම වැඩි දියුණු වෙනවා. එතකොට හොඳ නරක තෝරන එක හොඳ දෙයක් කියලාද කියන්නේ නරක දෙයක් කියලාද? නෑ ඒ තෝරනකොටම ඒක සිතුවිල්ල තෝරන එක හරිද වැරදිද කියලා මං අහන්නේ. ඒක ඒක එහෙම ඇහුවොත් මොකද්ද ප්‍රශ්නේ? කවුද කිව්වේ අපිට හොඳ නරක තෝරන්න අපිට අධිකාරී ශක්තියක් දුන්නේ කවුද? පටවගත්ත දේවල්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ එහෙම තිබුණාට ඒක නොකර ඉන්න බලපන්. එතකොටම සාමාන්‍ය ආධුනිකෙක් වෙනවා. කාරණා හොඳට සලකා බලන්න විනිශ්චයකට එළඹෙන්න ඕන කමක් නැහැ. මොකද කාටවත් කිතාක ඔබ විනිශ්චය කළ යුතුයි කියලා කියනවනම් ඒක මේ මේ නඩුකාරකමක් නෙවෙයි දාසකමක් එතන තියෙන්නේ. එතන දඬුවමක්. කවුරු කියනවා මේ කරුණුතේ ඔබ දැන් මිනිස්සු කරන්න ඕන කියලා කියන එක දඬුවමක් කාට හරි කරන්න. ඒක විධායක බලයක් නෙමෙයි. විධායක බලයක් නම් තියෙන්නේ මම මිනිස්සු කරන්න මට ඕන වෙලාව. ඒක පස්සට දාන්න පුළුවන්කම තමයි මිනිස්සුන්ට තියෙන හා මේ පූසෙකුට මීයක් දැක්කට පස්සේ විනිශ්චය පමා කරන්න බෑ. ඒක සාජාසි. බල්ලෙකුට අසුචි කුඩක් දැක්කට පස්සේ ඒක විනිශ්චය කරගෙන ඉන්න වෙලාවක් නෑ උට. ඒක සහජාසෙයි. මනුස්සයර විතරක් පුළුවන් බුදුහාමුදුරෝ දීලා තියෙන අපිට ඉවසීමේ ශක්තිය කියලා එකක්. ඒ වගේම නිරීක්ෂණ ශක්තිය ඕන දෙයක් නෑ ඒක මගේ තියෙන ඒකට කියනවා ඩිස්ක්‍රිෂන් එක කියලා. නැත්නම් මට තියෙන විධායක බලතල නැත්නම් මට තියෙන අධිකාරී ශක්තිය තමයි මම විනිශ්චය දෙන්නේ නෑ. කාටවත් කියන්න පුළුවන් ඔබ විනිශ්චය කළ යුතුයි කියලා. ඒක මට කරන දින්ග්‍රහයක් නැත්නම් මට කරන දාසකමක්. කිසිම මිනිසෙකුට විනිශ්චය කළ යුතුයි කියලා දඬුවමක් කවුරක්වත් දීලා නෑ. දෙන්න බෑ. බුදුහාමුදුර කිසිම දැනක ත්‍රිපිටකේ බයන්න ඒ වගේ අධිකාරියක් ගැන කතා කරලා තියෙනවද කියලා. අඩු ගන්න බුදුජානනාංශවත් නැහැ. මේ අද පැවිදිච්ච මෙයා ගැනවත් විනිශ්චය කරන්නේ. කාරණා කියලා දෙනවා මෙන්න මෙහෙම මෙහෙම වෙන දරුවා මෙහෙම මෙහෙම එච්චරයි. කිසිම දේශපාලන බලතලයක් මුළු ත්‍රිපිටකේම නැහැ. ඒක නිසා බටහිර කට්ටිය කියනවා suspended decision. තීන්දුව පමා කිරීම. මේකට බුදුහාමුදුර පාවිච්චි කරන අපන්නක කියන වචනේ. නැත්නම් අවිරුද්ධ කියන වචනේ මෙයා මේ කරුණ දක්වන බොහොම තදින් කිරිය පුප්පකට මෙයා කරුණක් දක්වන ඊට විරුද්ධව නෑ කිසි මෙයාට හා කියන්නෙත් නෑ මෙයාට හා කියන්නෙත් නෑ. ඒ තව දෙන්න තව කියන්න තියෙනවා කියන්නේ ඔයත් කියන්නේ කරලා බලන්න කන්නේ. අවිරුද්ධයි. මේ පක්ෂ ගන්නෙත් නෑ අර පක්ෂ ගන්නෙත් නෑ. මෙයා හරි කිව්වොත් <clears throat> මේ පැත්ත හරි කියලා මම විනිශ්චය කරුවොත් දැන් මේ මාසේ කතාව නැතර කරන්න ඕනේ මට. අරය හරි කියලා ඔප්පු කරන්න ඕනේ ඉතින් මගේ ලේ රත් වෙන්න ගන්න. අපන්නක ප්‍රතිපදා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදා කියන්නේ අරණ ප්‍රතිපදා කියන්නේ සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ ඒ සාමීච එනකන් ඉන්න. එදෙන ගහ ගන්නවා මරා ගන්න මරාගත්තේ මොකද කරන්නේ ඉතින් අපි කිව්වට අහන කිව්ව අහන ගුරුවරු නෙවෙයි ඉන්නේ මේකේ එදෙන ඉවරන කරවන්න කම අර මනමේ කුමාරි බලා හිටියා වගේ එසකට මනමේ කුමාරයා කෙක් ගැල්ලා ගෑණියක් වුණාට සුකුමාර වුණාට එයාට එන විශාල අධිකාරී ශක්තිය මොකද පරුෂයාගේ පුරුෂයන්ගේ තියෙන පුරුෂ ගතිය නිසා ඒගොල්ලෝ කුලල් කා වැටෙනවා කුමාරි මින්ටලා කෝකෝ දෙනයි කියලා කඩුව දුන්නාට පස්සේ සිරිස් වැඩේ ඉවරයි අපිට ඊවසන්න බෑ. අපි හිතනවා ඒ වෙලාවේදී කුලප් වෙන එක තමයි මේ දේශපාලන තීන්දුව නැත්තම් අපේ තියෙන මොකක්ද කියන්නේ මේ විනිශ්චය කිරීමේ හැකියාව කියලා. විනිශ්චය කිරීමේ ඔකට තමයි සංස්කාර කියන්නේ. ওই සංස්කාර එකතු කරන එකතු කරන සංසාරේ ළඟ ළඟ කැරකෙන්න පටන් ගන්නවා. කිසියම් දෙයක් බලලා ඇත්තත්තේ අන්ධෙක් වගේ බලාගෙන ඉන්න පුළුවන් නම් නිකන් බකන් නිලාගෙන ඉන්නවා කියලා කියන්නේ. ගල් පිළිමයක් ඉස්සරහා මොනවා කරුවත් බුදුහාමතුරු මොනවක් කරන්නේ හොඳටම ඇහෙනවා මේ බරපතලම වැදගත් පණිවිඩයක් නෑ වුණා වගේ. හැබැයි මේ අඥාන උපේක්ෂාව නෙවෙයි මම මේ කතා කරන්නේ. <clears throat> දැන් ආවා කිව්වට පස්සේ නිින්දෙන් අවදි වෙලා මේ අහත කඩන්න වැටුණායි කියලා. තල් ගෙඩියක් වැටලා තල්ලත්තකට බෙල් ගෙඩියක් වැටලා ඉතින් අනිත් හැම සතෙක්ම ආවා අහිංසකයෙක් එක්නේ බොරු කියන එකෙක් නෙවෙයි ඉතින් කලේ කඩන්න දිව්වා. ඒගොල්ලෝ හිතුවේ ඇත්තටම මේ සත්‍යයට ජය දුන්නා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරුවා. සිංහයා විතරයි කොහෙද බොලයක් දුවන්නේ කවුද කිව්වේ කියන හොයන යනකොටයි එතකන්වත් ඉවසන්න බෑ මේ අහස කඩා වැටෙනවා හාරාලහමි කලබල කරන්න කියලා. කලබල වෙනවා හිටම කවුද බලනකොට මේ හාරේ. වර යන්න බලන්න කියලා බලනකොට තල් ගෙඩියයි මේ පොල් ගෙඩියයි තල් අත්තයි පොල් මේ බෙලි ගෙඩියයි එක එකක්වත් බලන්න වෙලාවක් නැහැ නේ ඔක්කොම දූපන් අම්මා කැලේ කඩ. අද අද නායකයෝ ඔක්කොම කොහෙද මොකද වෙන්නේ කියලා බලන්න. ওই ඔච්චර ගහ ගන්න හැම මේ ප්‍රවෘත්තියක්ම සුමානකට පස්සේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මොකක්වත්ම නැහැ. තන්නේ කරම අවල කියලා තියෙනවා. සිද්ධියක් වෙලා තියෙන හැබැයි මේ මේ පල්ලේ අපේ වාහනයක් පෙරලා දෙන්නෙක් මලා හිටන. පත්‍රේ දාලා තිබුණා ප්‍රවෘත්තියක් බුදු අම්මේ 20ක් දෙන්නද කොහොද මැරිලා මේ දාන දෙන්න එන ගමන් අනේ ඒ මනුස්සෙන් අපිට හිනහා ඒ නිසා මේ පලාතර පත්‍රකාරයෙකුට එන්න දෙන්නේ නැහැ. ඔය ආව කැමරකටත් අකුලන ඵලයක්. උඹට ඕන ඇවිල්ලා භාවනා කරපන්. භාවනා කරුවොත් ඔය පච කියන්නේ නැහැ. මහා අකුසල කර්මයක් ඔය කරන්නේ. ඉතින් ඕක නපු දෙයට ලැහඳ වෙනකන් කීව කිව්ව ඉන්නේ. දිත්තේ දිත්තමත් නෙවෙයි ඒක මවලා පෙන්වන්නේ. මවලා පෙන්වන ත්‍රිමාන රූපේ මේ මේ දැන් පණ ඇතුව වෙන්නන්නේ. බලනකොට ගෑණි මිනිහා මිනිහා ගෑණි කොල්ල තියෙනවා. අපේ හිත කරන සෙල්ලම තමයි ඔය. අපේ හිත කරන මනාපමනාප පහල කිරීම තමයි ජනමාධ්‍යයේ ඇඩ්වර්ටයිස්මන්ට් වල කරන ඇඩ්වර්ටයිස්මන්ට් අල්ලලා තියෙන ඔත්තනමයි. ඇඩ්වර්ටයිස්මන්ට් කියන එක වචනේ ඇඩ්වර්ටින් කියලා කියන්නේ මානසිකාර කියන එක. යොමුව ඇඩ්වර්ටයිස් කරනවා කියලා කියන්නේ මනස තැනකට යොමු කරනවා කියලා. රාශියක් තියෙනකොට එකක් හයිලයිට් කරන එකක් උසස් කරලා පෙන්නනවා. මානසික ආරෙමුත් කරන්නේ මොකද රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක් ඔක්කොම අපිට තියෙනවා මේ වෙලාවේ. රූප බලන්න විතරක් යනකොට සද්ද නාහ ගන්ධ රස පහස නොකර එතකොට තෝරන්න එපා රූප බලන්න ඕනේ සද්ද නාහන්න ඕනේ කියලා. ඔක්කොම හයම තියෙනවා ඇසුත් කනුත් නාසයත් දිවත් ඔක්කොම තියෙනවා. තීති මිලා රූපේ විතරක් බලනවා කියලා කියන්නේ වරණයක් නේ. මේක කරනවා අරක නොකරනවනේ. බලන්න රූප බලනවා කියලා කියන්නේ අනිත් පහම වහනවා කියන එක නේ. මා සාධාරණ අධිකරණයක් නතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ රූපේ මතින් අපි ලෝකෙම වන්නේ. ඒකලට දැකපු දෙයම තින්නේ. ඒකට වගුරුපු දෙයම තින්නේ නෙවෙයි. ඉතින් මොනවද මේ කතා කරන්නේ? එකක් තෝරනවා කියලා කියන්නේ පහක් අමතක කරනවා කියන එක බැලුවත් එතනම පේනවා අපි මේ සංස්කරණය කරලා ගන්න ලෝකේ අපි දැක්කා කියලා දකින්න ලෝකේ තන්නේ කර හීනයක්. එහෙම නැත්නම් මේ අපේ මනෝලෝකයක් මේ වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ කිව්වට හුඟව දෙනෙක් පිළිගන්නවා එහෙමනම් මේ මුළු 199.99 මිනිස්සු වැරදිද? මේ පේන දේවල් බොරුද? මේ නිල් පාට කහ පාට ඇත්ත නෙවෙයිද කියලා හිතනවා. නමුත් භාවනා කළ කවදා හරි ගියොත් ආනපන සංසිඳුණ තැනකට වේදනා සංඥා කියන දෙක මාස්ටර් කරොත් පොඩ්ඩක් හරි තේරුම් ගත්තොත් එනවා මේ සේරම හීනෙන් දකින්න දේවල් හීනෙට ඇත්තනේ. ඒකේ බොරු බව පේන්නේ නැගිට්ටට පස්සේනේ. හීනේ ඉන්න කන් ඒක ඇත්ත නෙපෙනේ ඔය තමයි බුදු වුණාට පස්සේ <clears throat> මධ්‍යස්ථත්වයට පත්‍රවල පස්සේ වෙනවා මේ අන්ධ බාල ලෝකයක්. එහෙම නැත්නම් මේ මොකද්ද කියන්නේ අන්ධ භූතෝ අයං ලෝකෝ අන්ධ භූත ලෝකයක් මේකේ තියෙන්නේ. නමුත් කිසි කෙනෙක් කැමති වෙන එකක් නැහැ. ඕගොල්ලෝ ඒක තේරුම් ගන්නවට මොකද ඒකට පත්‍ර විකිනේ නැතුව යනවා. ඕගොල්ලෝ ලව්වා ඔය සුකෝබෝගේ බඩු මොනවාක්වත් විකුණ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දෙන ලනු කන්නේ නැහැ. ඕගොල්ලෝ කාටවත් ඡන්දේ දෙන එකක් නැහැ. ඉතින් එතකොට මේ මිනිසුන්ට හරි පාඩුවේ නිසා මේ මිනිසු කියනවා "එව්වා මොකොත් කරන්න යන්න එපා. මේ අපි කියන ධර්මය අහන්න ඕගොල්ලන්ට හඳ දෙන්නම්, ඉර දෙන්නම්, ඕන දෙයක් දෙන්නම්" කියලා. ඉතින් ඕගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් අර නිින්දෙන් කුණු කියලා කනවයි කියලා කතාවක් තියෙනවා. හීනේ කුණු කියලා කන්නේ මේ බඩේ අමාරු වෙච්චාම බෝතෙන් සංග්‍රහය කරලා ඔය කුණු කියලා කෑමක් තමයි මේ සුඛභෝගීත්වය කියන්නේ. කන දෙයක් නැහැ. අර තමන්ගේ මන් අරක් වෙච්ච කෙල ටික කක්කා ඉන උදේ වෙනකොට නිකන් මහා පුරුම අප්පිරිය ගතියක් එනවා. හිතට යකෝ කාලා තියෙන මේ කුණු කෙල නේද කියලා. ඔච්චරයි ඇඩ්වර්ටයිස්මන්ට් ලෝකෙම ජනමාධ්‍ය ලෝකෙම සුඛෝභෝගීත්වය කියන්නේම කුණු කෙල කෑමක්. බඩ නරක් වෙච්ච වෙලාවට එන එකක් ඔය. ඒ ඒ හිණේ පේන්නේ නරක් වෙච්ච වෙලාවට. සෙම නරක් වෙච්ච වෙලාවට පියාඹනවා පේනවා. වාතේ නරක් වෙච්ච වෙලාවට. සෙම නරක් වෙච්ච වෙලාවට එකක් පේන ඔය කුණු කෙල කන කෑමක් තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් මේක සුද්ධෙට කියනකොට දකින්න දේ දකින්න මැති නැත කරපන් කිව්වම ඉතින් කියනවා මම නරුම ධර්ම මේවා කිසිම මේ ඉෂාපක් නැති කිසිම මේ ආස්වාදයක් නැති අපිස් අපගබ්බ අජිකුච්ච අරස රස එහෙම බුදුහාමුදුරට බයි. ඉතින් කාගෙන ඇතුළට යනකොටයි තේරෙන්නේ ඇත්තනම් ඔච්චර තමයි කියන්නේ. ඉතින් එතකොට හුඟව දෙනෙක් හිතන්නේ මේ ඇත්ත දකින්න අර වගේ පැවිදි වෙලා අරණ්‍යගත වෙලා ඉන්න ඕන කියන එක තමයි හිතන්නේ. ඉතින් ඒ නිසා කියනවා බැරිද ගිහිව ඉඳගෙන අපිට ඕක ලබන්නේ කියලා. ඉතින් බාහ්‍ය දාර්ශනික කියන්නේ අමු ගිහියා බුදුහාමර කියනවා භික්ෂුවකට වගේ සලකන්නේ කියලා භික්ෂුවට කියනවා. මේ මනුස්සයා ගෙනලා ආදාහනය කළා චෛත්‍යයක් අතපන් චේත ආචාය චෛත්‍ය රහයි දෙන නඹුනාමයේ භික්ෂුකර දෙන නඹුනාමයේ දෙන. 80 මහ ශ්‍රාවකයන්ගේ ශ්‍රාවක තියා තිසන සන්න ගිහිලවත් නැහැ තාම. සිල්ලව අට අට සිල්පද ඇහුවට කියන්න දන්නෙත් නැහැ. හැබැයි වැඩේ ඉවරයි. කියන සබ්‍රක්‍මචාරින් කියන විදිහට සලකනද දේහක තියාගෙන කියලා පුච්චලා ආදාහනය කරලා තූපාරහ පුද්ගලේ ඒකලා මේ අර අපි ඔය මැරුණට පස්සේ නම්බුනාම දෙන්නේ පොස්ටියුමස් ඒ වගේ නම්බුනාමයක් දෙනවා කිසිම අනුශාසනාවකින් සාසුණාන්ත කරදරයක් නොකර රහත් වෙච්ච කෙනා කියලා නම්බුනාමිකුත් දෙනවා කොහෙදෝ පටුනක ඉඳලා කොහෙදෝ මේ මේ මේ පරායක ඉඳලා ආපු මිනිස්සෙක් මේ සංඝයා වහන්සේ නම ලව්ව අදහණේ කරෝ. ඒ තරම් බුදුජානනාංශ මේ ධර්ම අවබෝධය කෙරුවට පස්සේ පණ හිටියනම් කරන එකක් නෑ ඔය වැඩි. ඒකට අවුලක් ඇති වෙනවනේ. මිනිහා දැන් රහත් වෙලානේ. ඉතින් සංඝයා වහන්සේ වරපස් කරනවා මෙයා රහත් කියලා. දැන් බැලුව බැලුවට පේන තියෙනවා නම් දෙනක් ඇල්ල බඩ පොකුවල් එළියට ඇදිච්ච කුණක් පේන්න තියෙනවා. මිනිස්සු අහනවා අනේ බුදුහාමුදුරුවෝ දැකලා ගියාට පස්සේ මේ මනුස්සයාගේ මේ බලුකුණ මනස කොයි වගේ තැනක උපදින්නද පිස්සු කතා කරනද මනස රහත් කියලා කියනවා. මනස අපිරුණා පැවයි කියලා කියනවා. ඒක නිසයි ඕවා පොත්වලට ඇවිල්ලා තියෙන්නේ. ඒ විශේෂ සංසිද්ධි නිසයි. ඉතින් මේ මෙල්බන් මොකද කියන්නේ අපි දැන් වැඩේ හමාර කරන්නයි හදන්නේ. දැන් සංඝස්තුවනේ මනාප අමනාප ආවට පස්සේ ඒක දිහා විරුද්ධ වෙන්නේ නැතුව කිසිම කිසිම හැඟීමක් නැහැ සමහරවිට ඒක මනාප අමනාප කියලා දන්නවා. ඊට පස්සේ ඒක දිහා තමයි ඒක වෙන්න හේතුව කියලා පොඩ්ඩක් හිතනවා. ඇයි එහෙම වුනේ කියලා. එතකොට ඊගාව පාර යනකොට ස්වාමීන් වහන්සේ ඒක ඇත්තට මනාපයක්වත් අමනාපයක්වත් කියලා දැනෙන්නේ නැහැ. ඒ විදිහ කරන එක හරිද? එහෙම නැත්නම් ඔහේ ඔකත් ධර්මතාවයක් කියලා අත්කරලා දාලා නිකන් ඉන්නද? නෑ ඔය කියන ප්‍රකාශනයේදී මනාපමන අපේ දැක්කට පස්සේ පිටිපස්ස හැවිලා බලනවා පිටිපස්ස හැවිලා සලකා බලනවා වෙනකොට ඒක බැලෙන්න අරින එකයි හොඳම දේ. ඒකේ බැලෙන එක චිත්ත නියාමයක්. බුදුජානකසේ සඳහන් කරන්නේ අපි මේ තද ප්‍රවාහය බරපතල තැනදී නැත කරපුවාම අන්වේ ඥාන නැත්තම් චින්තාමේ ඥාන එහෙම නැත්නම් කියනවා ණය විපස්සනාව කියලා එකක් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ චිත්ත නියාමයක් තියෙනවා මේ සිද්ධිය මෙතෙන් දෙනකොට මම හොදටම ඔද්දල්. එහෙම නැත්නම් බරපතල තැනදී මම අල්ලලා තියෙන්නේ මේ දේ මට උනේ ඇයි කියලා හිතන එක මම කියාගන්න එපා, මගේ කියාගන්න එපා. ඒක බැලුවා කියන්න එපා, බලන්නත් එපා, පේන්න අරින්න. ඒක වෙනකොට සමාදම් වෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඒක මගේ එකක් නෙමෙයි. ඒක චිත්ත නියාමයක්. ඒක නිසා අනිත් දවසේ වෙනකොට තේරෙයි එන්නේ එන්නේ එන්නේ අර උච්චාවච භාව තද බල අන්ත දෙක අඩු වෙලා හිත එමි එමි එමිට අර මැද තැනට එනවා හරියට උන්චිලාවක වේගෙන් පැද පැද හිරපෙකන තලු නැතු ගියා වගේ ඊට පස්සේ තල්ලු දාන්නේ එච්චර ගැම්ම ගැත්තට උන්චිලා පැදෙනවා පැදෙන්න පැදෙන්න එයා මැදට එන්නේ මැදට ඇවිල්ලා නතර වෙන්නේ හිතා ගන්න බැරි තැනක තල්ලු කරනකොට වේගෙන් යන තැන තමයි උන්චිලාවේ සමතුලිත තැන මැද තල්ලු කරනකොට ඊටාම වේගය යනවා. මෙතන කවදා නැත කරන්න බෑ කියලා හිතනවා. තල්ලුව තමයි අපි කියනම කෙලස් Java. නැත්තම් අපි කරන සංස්කාර. අපි පැදුම් ගන්නවා කියලා එකක් කරලා මේ තල්ලු කරන්න කවුරුත් නැත්තම් කකුල් දෙකෙන් පැදුම් ගන්න. ඒවා තමයි සංස්කාර කියලා කියන්නේ. අපිට අර සිද්ධිය අවශ්‍ය නිසා. මොකද කවදා හරි මේ සිද්ධිය ඉවර වෙලා ඉවර වෙන හැටි ස්වභාවයෙන් වෙන්න ඇරියොත් අන්තිමට ගිල මේක නතර වෙනකොට වෙන්නේ මොකද අර මේ පැත්තේ ඉහළට යන ගතිය මේ පැත්තේ ඉහළට ගතිය වෙනුවට ඔන්චලා මැදට එනවා. මේ මැදට එනකොට අපේ සිංහලයේ ව්‍යවහාර දෙන එක ජීවිතේ නීරස වෙනවා. සිද්ධි බහුල නැති වෙනවා. කම්මැලි වෙනවා මිනිස්සු කොන් කරන්න ගන්නවා අපිව. ඉස්සෙල්ලා නෑ පාටි වලට එනවා, අරේ යනවා, ක්‍රිකට් ගහනවා මේවා කරන දැන් මේ මිනිස්සු නිකන් ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ ඒ ගණන් ගන්නෑ. මුල්ලකට දාලා තියෙන්නේ ගෙදර ගෑණි ගණන් ගන්නෙත් නෑ නිකන් හොරි ඇදිච්ච බල්ලියක්. නැත්තම් ලෙඩ වෙච්ච බල්ලෙක් ගැන හිතන්නකෝ. ඒ தත්වෙට යනවා. එතකොට අපිටත් අපෙන් හංගඳ ගහන්න ගන්නවා. ලෙඩ වෙච්ච බල්ලන්ගේ ගඳක් එන්නේ. ජීවන සුවඳක්. ආනෝක එන්න ගන්නවා Taman තුලින් හොරියච්චි බල්ලන්ගෙන් එන්නේ ගඳක්. ඒ වගේ Taman තුලින් එන්න පටන් ගන්නවා ජීවිතය කියලා කියන්නේ මේකයි. මේක බ්‍රෂ් කර කර හොද හොදා ඉන්නකන් නම් මේකේ පුසුබක් තියෙනවා. හැබැයි මේ පුසුඹ පුසුඹ දීපු පුසුබක් අපේක නෙවෙයි. අපේක ඉන්නේ තැම්පත් වෙනවා. තැම්පත් වෙන මේක හැම කැතිම වාහනේ වෙන්න පටන් අර ගන්නවා. එතකොට නීරසකම මිනිස්සු චෝදනා කරන එක ඇත්තයි. මම ආයෙ අලුගසා දාලා නැගිටින්න ඕන කියලා තමයි අපට හිතෙන්නේ. මම යට හිතෙන්නේ. ඒ චීදිත් මතක තියාගන්න මේ මම යාට ආහාර නැතුව මම යා හෙම්බත් වෙන වෙලාව පුළුවන් නම් මේක දිගටම හෙම්බත් කරගෙන ගියොත් අන්න දැන් පිට පටන් අර ගන්නවා මේ මුළු ජීවිතේ මුළු සංසාරේ මුළු ලෝකෙම පිටලා තියෙන දුකක් මත කියන එක. එහෙම නැත්නම් අපි හිතනවා සැපක් කියලා යමක් තියෙනවායි කියලා. ඒක සඳහායි අපි මේ රණ්ඩුව. අන්තිමට තියෙනවා එහෙම කිසිම ගන්න දෙයක් නැහැ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඒ නිසා හැලෙනවා නම් හැලෙන්නේ දුක්, එනවා නම් එන්නේ දුක්, සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා. එතකොට පේන්න පටන් අරගන්නේ මේ බලන සීලාරේ නෙවෙයි යන්තම් ඇති මෙතෙක්කල් බලපු දෘෂ්ටි කෝණ වෙනස් කරලා මේ ජීවිතය කියලා කියන්නේ මර උගුලක් ජීවිතය කියලා කියන්නේ කැඹිරිල්ලක් ජීවිතය කියන්නේ දාසකමක් ජීවිතය කියලා කියන්නේ වාල්ගතියක් මේ පහින් දින්නේ කාමරාජිනියටයි සංසාරේ පුරාටත් කෙරුවේ ඒකයි අම්මලා අප්පලාත් කෙරුවේ ඕකමයි. අනේ මේක ඇති හැටියෙන් දැක් ගන්න හම්බුණා කියලා සතුටක් එනවා. මේ සතුට කියන්න ගියොත් පිස්සු ඩබල් වෙනවා. මොකද ලෝකේ ඉන්නේම තාම කාමිත ආසාවයි. කිට්ටු අන්තයට තමයි එපාම කරන්නේ. එතකොට මොකද කිට්ටු අන්තෙන්ට අපෙන් හම්බෙන්නේ ලාභේ නැතු යනවා. අපි එතකොට වැඩිපුර හම්බ කරලා සැප දෙන්න යන්නේ නැහනේ. අපිත් උගන්වන්න හදන්නේ මධ්‍ය ප්‍රතිපදාවක්, චාම් ජීවිතයක්, මූලික අවශ්‍යතාවන් වලට බහිනවා. ඕක විතර පෙන්වන්න බැරි දෙයක් නෑ කට්ටියට. මොකද අපි සිලිලාරයට වැඩ කරන විශ් වෙන කෑලි වලින් තමයි ওই ඌර කැකුණු තලනකොට හබන් කුකුලන්න මගුල්නේ. අපි වටේ ඉන්න කට්ටිය අපි කැකුළු තලනකන් තමයි බලන්නේ. අපි හක්ක හයියින්දා. අපි වැස්සත් මධ්‍යම ප්‍රතිපදාට ඔක්කොම අතාරිනවා. මම ඒක මම 100 200ක් සාතික වෙන්න. අතාරින් ඉස්ලාම කිට්ටුවන්තයෝ ඉදාර දැනගත්තේ කවුද කිට්ටුවන්තයයි කිය. මොකද ඒගොල්ලෝ අපි ආශ කරන්නේ මොනම හේතුවක් නිසා නෙවෙයි කැපුණ තලපු නිසා. අබන් කුකුල ඇවිල්ලා තියෙන්නේ ওই කෑලි ටික අහුලන්නයි. ඉතින් ඇවිල්ලා ස්තෝත්‍ර ගායනා කරලා අනම්මන යනවා. කවදාක ඒකට ආපු කට්ටියත් වෙයි ඔය අපි ගැන අනුකම්පාවෙන් වැඩ කරන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න දවසේ තේරෙනවා මෙතෙක් කල මේක නොකර මේ සංසාරෙත් එක්ක දෙනියස පවත්තගෙන යන ගමන් නම් කවදාකවත් ඒ අසුචි කාගෙන ඉන්න මේ අද කියනවා මේ සිංහයා යන්නේ නැතුළු අසුචි කාගෙන ඉන්න ඌරත් එක්ක රණ්ඩු කරන්න බයට නෙවෙයි ඉලුවේ. සිංහයා අසුචිට කැතයි. නිසා උඹ දිනු කියලා හරි හරි උඹ උඹ දිනු කියලා නිකන් ඉන්නලු ගොඩේලා එන්නේ අසුචි වලේ. සිංහය නැතුළු රණ්ඩු කරන්න. ඒ වගේ බුදුරජාණන්සේ යන්නේ නැහැ කාම ලෝකات එක්ක රණ්ඩු කරන්න. මොකද ඒක අසුචි. ඒගොල්ලෝ රණ්ඩු කරන්නේ වැගිරෙන කාමයකින්, වැගිරෙන ද්වේෂයකින්, වැගිරෙන මාන්නකින්. මෙන්න තරංගේ ජය දීලා නිකන් ඉන්නවා. අපන්නකෝ නිකන් ඉන්නවා. අන්න එතෙන්ද යනකම් යන්න තමන් හැම සංසිද්ධියක්ම සිංචක් සංසිද්ධියක් බාටපත් කරන්නේ තක්කෝ මනාපෙක්වමනාපේ. ওই දෙකෙන් එකක් නැතිලෝ එකක් නෑ අපට. ඒ නැති එක හරි පාළුයි, හරි නීරසයි, හරි මධ්‍ය මේ උදාසීනයි. ඒක නිසා ඒ ලෝකේ ඉන්නකොට පේන තියෙන නිකන් මේ පිලුණු වෙච්ච බතක් කන්නා වගේ. එහෙම නැත්නම් මේ මේ වර්ණ රූපයක් කළු සුදු වුණා වගේ. එතන දිය සායන් චිත් එකට වතුර වැටුණා වගේ. අර ලස්සන ඉරි මාර්යාදවල් මොකද දතු ඔක්කොම නිකන් නැත්නම් හොඳ රසවත් වර්ණවත් කෑමක් කාලා වමනේ කරුවට පස්සේ අර වමනේකේ තියෙන බොහොම අප්‍රසන්න ගතියන්නේ ආන්නේ ගතියට මොකක් හරි තියෙනවා ලයින් එකේ. මේ කතිය ඒක නිසා එතෙන්ට එතෙන්ට ගිහිල්ලා ඉවසන එක තමයි අපේ මේ බෞද්ධ ජීවිතේ එහෙම නැත්නම් ත්‍යාගයේ, සීලයේ, සමාධියේ ප්‍රඥා උසස්ම ඉසිලිල එතෙන්ට යනකොට තියෙනවා දෙවන්නේක එක කතා කරන්න බෑ. සංසන්දනේ සම්බන්ධ කරන්න දෙයක් නෑ. හැබැයි මේක නෑ බෑ කියන්නත් බෑ. මෙන්න මේක නැති කරන්න තමයි අපි ජීවිතේ පුරාට උත්සාහ කරලා තියෙන්නේ මේ තනිකම නැතුව කට්ටියත් එක්ක රූපෙන්, සද්දෙන්, ගන්ධයෙන්, රසෙන් හලෝ තෙරුවන් සරණයි අවසන්යි ස්වාමීන් වහන්සේ කාඩ් එක ඉවර වුණා ඔය අලුත් කාඩ් එකක් දැම්ම. අපි ඒ කාඩ් අපේ කාඩ් එක සවුත් වෙලා නැහැ අපේ කාඩ් එක හොඳයි. කොහොමද දැන් මේ වෙලාවත් ඉවර වෙගෙන යන්නේ ඒ වුණාට මං හිතනවා මේ බාහ්‍ය දාර්ශනිකයේම ටික කාලයක් ආශ්‍රය කරන්න ඕනයි කියලා. ඒවයි ස්වාමීන් වහන්සේ. ලබන සුමානේ හැබැයි හම්බ වෙන්නේ නැහැ මොකද ලබන සුමානේ මේ අපි මේ යටි අන්තයට යන්න බලාපොරොත්තු වෙනවා 26 වෙනිදා ඊගාවට දිගටම මාසයක්ම නැහැනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඊට පස්සේ ආයෙ එනවා නම් එන්නේ මාර්තු මාසේ මම ආයෙ එන්නේ අප්‍රේල් මැයි මැයි 4 හරි 5 හරි එන්නේ. ඊට පස්සේ තමයි මේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මෙතනින් සමුගනිමු. එහෙමයි සාරණයි. සරණයි, තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් නැත කරනවා. අද විශේෂ වැඩසටහනක් ආවේ අපේ මේ පොයේ දවසේ නෙවෙයි අද මේ සෙනසුරාදා වැඩසටහන ගියේ. ඉතින් මේ වෙන්න මම මේ වෙලාවේ තමයි ධර්ම සාකච්ඡාව පටන් අරගන්නේ. අද මේ වෙලාව ඉවර කරන වෙලාව වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා කට්ටිය සක්මන් පරියන් කරමු. හැන්දෑවේ 12:00 දවල් දාණයෙන් පස්සේ 12:00ට මම පල්ලෙහාට යන්න බලාපොරොත්තු වෙනවා. පල්ලෙහා කී දෙනෙක් විතර ඉන්නවද කාන්තාපක්ෂේ? 20ක් විතර ඉන්නවා. එහෙනම් අපි එතෙන්දි ධර්ම සාකච්ඡා කරන 12:00 ඉඳලා 1:00 මාර 2 විතර වෙනකන් දෙකට අර මේ කුටි ඒකේ සාකච්ඡා වෙනවා ආනන්දරත් එන්න කියන්නේ කියලා අද ඊමේල් එකක් කරලා තියෙනවා අරුණ. අර ලයිස්ට්වත් තියෙනවා. ඉතින් ඒකට යනකම් පල්ලෙහාදී ධර්ම සාකච්ඡා කරනවා. එතකම් පිටිමය සඳහා කැමැත්තක් කරන්න පුළුවන්. පල්ලෙහාට කිල්ල ඕන භාවනා කරන්න පුළුවන්. නැත්නම් උඩ කාන්තාවක්සෙට උඩට ගෙන්නන්න නැති වෙන්නේ අපි කතාව තියෙන්නේ. ඒගොල්ලෝ පල්ලෙහා පින්නවා. එහෙනම් අපි මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම සාකච්ඡාමේ අපි යම් කුසලයක් රැස් කරගත්තා නම් ඒ සීල කුසල් මේ දේවල් මේ විදිහට කරගෙන යාමට සංවිධානයෙන් උදව් අත උදව් දෙන්නේ පේන පේන සියලු දෙනාටම